උපුටා ගන්නාලද දවසේ මාත්‍රකාවමයි අදත් අපි ධර්ම දේශනාවට පෙර ආතුව උපුටලා දක්වන්න යෙදුනි. මේක දසුත්තර සූත්‍රේලා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ යෝගාවචරයන් විසින් දත යුතු උපදවාගත යුතු ධර්ම නාමය පිළිබඳ උගන්වන අවස්ථාවක්. ඒ ධර්ම නාමයට නමක් දෙනවා නව සංඥා කියලා කියන්නේ සංඥාවල් නමයක් ගැනයි කතා කරන්න හදාන්නේ. ඉතින් මේ සංඥා කියලා කියන්නේ නම් කිරීම දෙයක් අනිත් දෙයකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා නම් කිරීම සහ නම් කළ දේ පසුව හඳුනා ගැනීම. නැත්තම් වෙන දෙයක් වෙන් කර තව දෙයකින් වෙන් කර ගැනීම සඳහා ලකුණක් ලැබීම. ඒ ලකුණ අනුව මේ දේ අනිකේ වෙන් කර හඳුනා ගැනීම. ඒ වෙන් කර හඳුනා ගැනීම කියනවා අනන්‍යතාවය කියලා. අපිට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. ඒක අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතා නම්බරයක් තියෙනවා. ඉතින් අපිට නම්බරයක් දෙනවා ආණ්ඩුවේ. ඊට පස්සේ නම්බර කියන්නේ අසවලා. අන්න ඒ වගේ මුළු ලෝකෙම sannivedanaya කරන්නේ නම් කිරීමක් කරා. නම් කරලා නැත්නම් ඒකට සංඥාවක් තියලා ඒ සංඥාව අනුව පස්සේ ඒක අඳුර ගන්න. ඉතින් මේක සත්තුන්ගේ හරි අඩුයි. සත්තු දේවල් අඳුරගන්නේ ඉවේ. නැත්නම් දැකලා. ඒගොල්ලෝ ඒ ලකුණු තැබීම කරනවා කියන එක නොකරනවම නෙවෙයි. නමුත් ඒක හිතලමතල කරන එකක් නෙවෙයි. මනුෂයාගේ ශිෂ්ටාචාරයත් එක්ක මේක විශේෂ කැපිපෙන දෙයක් වඩටපත් වුණා. මනුෂයා ඉස්සලාම අකුරු ලියන්න ඉගෙන ගත්තට පස්සේ. ඒ නිසා ශිෂ්ටාචාරය පිළිබඳව පිටිපසට හොයන BBC එක ශිෂ්ටාචාරය පිළිබඳ ලියන පොතේ ඉස්සලාම ශිෂ්ටාචාරය පටන් ගන්නේ මනුෂයා ලියන අකුරු වලින්. දැන් අවුරුදු 6000කට විතර ඉස්සලා මිසරයේ මම හිතන්නේ මේ වගේ රටක මැටි කෑල්ලක අමු මැටි පහල තාඩුවක කඩේට යන්න ඉස්සෙල්ලා බඩුලා ඉස්තු ලියලා තියෙනවා ගෙදර වැඩ කරන කෑන් ළමයි. ඊට පස්සේ ඒක ගින්නට පැත්තුනට පස්සේ ඒක එහෙම ඒ අකුරු ක්‍රමය පිච්චිච්ච මැටි කොටසක් විදියට අවුරුදු 6000ක් තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් දැනගන්නවා මිනිස්සු අවුරුදු 6000කට ඉස්සෙල්ලා යමක් සලකුණු කිරීමට ලකුණු තැබීම කරලා තියෙනවා. ඊට අවුරුදු 3000කට පස්සේ සරුවචනාංශي පහළ වුණා. දැන් අවුරුදු 2600කට ඉස්සෙල්ලා අර අවුරුදු 2300කට පස්සේ සරුවචනාංශ ළඟට යනකොට අකුරු ක්‍රමේ තිබ්බා. සංඥා ක්‍රමයේ තිබුණා. නමුත් මෙච්චර දියුනේ ඒ සංඥා ක්‍රමය හරහා තමයි අපිට අද දක්වාම ධර්මය ඇවිල්ලා තියෙන්නේ pāli. pāli භාෂාවට ඇත්තටම අකුරු නෑ. pāli භාෂාවට තියෙන්නේ භාෂාව තියෙනවා අකුරු දේවනාගරි අකුරු සිංහල අකුරු pāli මේ රෝමන් අකුරු ඕන එකක් ගන්න පුළුවන්. මේ සංඥා ක්‍රමයෙන් තමයි ධර්මය අපට එන්නේ. සංඥා ක්‍රමයෙන්මයි අපි අපායට යන්නේ. දෙකටම හේතුව සංඥාව. නමුත් ඒකේ අපි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා උපාදානස්කන්ධයෙන් පංච දුක් දෙන උපාදානස්කන්ධෙන් එකක් සංඥාස්කන්ධය කියලා අඳුනගෙන තිබුණේ නැහැ. පළවෙනි වතාවට සරුවචාන්සෙ පෙන්නවා පංච උපාදානස්කන්ධවල වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ සංස්කාර අපේ දුකෙන් 100%. ඒ කවුරක්වත් දන්නේ නැහැ. මොකද අපි දන්නේ සංඥා වලින් හම්බෙන හොඳ පැත්ත විතරයි. ඒක තමයි අධ්‍යාපනයෙන් අපිට උගන්වන්නේ. හැම කෙනාම අපිට උගන්වන්නේ ඒකෙන්. නමුත් අපි අනාගන්නෙත් ඒකෙන්මයි. ඉතින් මේ සංඥා ඒ විදිහට හොඳ වශයෙන් ගත්ත දෙයක් අපි ඒකේ තියෙන මේ කහට පැත්ත, පැංගිරි පැත්ත, විෂ පැත්ත පිටිබඳව සාරිපුත්‍ර සාංශ අපිට දැනුවත් කරනවා. ඉතින් ඒ දැනුවත් කිරීම කරන්නේ මුළු සංඥා කියන පොකුරම නමයකට කඩලා එක එකක් කියලා දෙනවා. මෙන්න මේවා පිළිබඳ තියෙන සංඥාවන් නිසා අපිට කොච්චර යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියන කතාව එනවා. පටලවාගෙන තියනවාද කියලා. ඉතින් ඊයනෝ බලනකොට අපි ඊයේ දෙකක් ගත්තා. අද තව දෙකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මොනවද උපදවාගත යුතු ධර්ම නමය සංඥා කියන එක අපි ඊයේත් මාත්‍රකාව අදත් මාත්‍රකාව ඊයේ අපි අසුබ සංඥා වර්ණ සංඥාව කියන එක අපි දවසේ ඉඳ ලැබිච්ච විදිහට සාකච්ඡා කරා. ඉතින් මේ මරණය ඊට පස්සේ අද ගන්න හදන්නේ ආහාරේ ප්‍රතිකූල සංඥාව සබ්බ සංකාරේසු අනබිරත සංඥා. සංඥා දෙකක් මේකදී ආහාර ප්‍රතිකූල සංඥාව කියන එක ඉදින්දා ජීවිතේ බෞද්ධ රටක කියලා දෙන්න ටිකක් ලේසි. මොකද ඊට පල්ලෙහා තියෙන එක වහාම ගැඹුරකට යනවා. ඒ නිසා අපි ටිකක් වෙලා ගන්න වෙනවා. ආහාරය පිළිබඳව ලෝකයා කැම පිටිපස්සේ ගියාට මහානකම රැක ගන්න, පැවිද්ද රැක ගන්න, භ්‍රමචරියට අනුග්‍රහ පිළිස කැම අවශ්‍ය වුණාට කැම නිසා අපිට කොච්චරක් අද කරදර තියෙනවද කියලා. යෝගාවචරයේ පැත්තේ. ආහාරය නිසා අපි කොච්චරක් අනවශ්‍ය කරදර විඳිනවද කියලා. ඉතින් ඒක නිසා අපි අනවශ්‍ය කරදර කපා හැරලා ආහාරය Brahmacharya අනුග්‍රහය පිණිස කියන එකට නතර කරන්න නම් ආහාරය පිළිබඳව අසුබ සංඥාවක් පටික්කුල මනසිකාරයක් අවශ්‍යයි. ඉතින් ඒක සભ્ય ලෝකේ කොහොමඩක්වත් කැමති නැහැ කතා කරන්න. මොකද හැම කෙනා භෝජන සංග්‍රහ ගැනයි කතාව. එහෙම නැත්නම් සූප ශාස්ත්‍රය ගැනයි කතාව. ලස්සන කෑම උයන හැටි, ලස්සන කෑම දෙන හැටි, ලස්සන කෑම වළඳන හැටි, table manners, etiquettes බුද්ධම විදිහට බෙදලා තියෙනවා. මොකද මේකේ මෙච්චර යටිපහුව වෙනවා කහටක්. මේකේ යටිපහුව වෙනවා විසක්. වංචනික ධර්මයක් කියන එක අපි කතා කරන්න හදාන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් කතා කරනකොට ඒ මේ ඊයේ කතා කරපු මරණ සංඥාවත් ආහාරයේ පටික්කුල සංඥාවත් අතර සම්බන්ධීකරණ පොඩි ධර්ම પરම්පරාවක් මම ලස්සනට පෙන්ලා දෙනවා ඒ බුරුමේ හිටපු ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මතක් කරනවා අපට මරණානුස්සතිය මරණය සිද්ධ වෙන්නේයි කියලා ඇහුවොත් කායින් හරි අපි හිතුවත් කවුරු හරි මිනිසෙක් මැරිච්චාම ඒක මරණ සාතිකේ මොකද්ද ලියන්නේ කියලා කියනවා මෙයාට අර ලෙඩේ තිබුණා මේ ලෙඩේ තිබුණා බීලා අසනීප වෙලා කැන්සර් හැදිලා ඒඩ්ස් හැදිලා ඇක්සිඩන්ට් වෙලා නියුමෝනියා වැවිලා নানা ප්‍රකාර ලෙඩ තිබුණාට ඒව එකින් එක එක මාරුණාට එක හේතුවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ පෙන්නන දේ මේ කවුරුත් පිළිගන්නේ නැහැ. මරණයට හේතු උප්පත්ති. මේක කියනකොට hina වෙනවා. මේක දන්නේ නැති නිසා අපි මරණයට හේතු හොයන කිසිම කෙනෙක් කවදාවත් මේ මනුස්ස ශිෂ්ටාචාරය තුල මරණ සාධිකයක මරණයට හේතු උප්පත්ති කියලා ලියනද වෛද්‍ය ශාස්ත්‍රය නෙමෙයි කියන එක හිතා ගන්නවත් බෑ. නමුත් විපස්සී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්ම પરම්පරාව බලනකොට උන්වහන්සේ කල්පනා කරා ඉපදිච්ච හැම කෙනාම දුකේ. මරණයත් දුකක්. ඒකට කොහොමද මේක හැමෝටම මේක සිද්ධ වුනේ? සිද්ධ වුනේ ඉපදිච්ච නිසා. ඉතින් අර සුදු හාමුදුරු කෙනෙක් කරපු කතාවක් මට මතක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කොළඹ ගිහිල්ලා තියෙන වීසා වැඩකට. එතකොට ඒ පවුලක තරුණ කාන්තාවක් කියනවා බාන්සේ වන්නේ දවසේ මට දාහන් ටික පූජා කරන්න ඕනේ. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා වැඩ ඉවරලා පුළුවන් වුණොත් මං එනවා දවල් දාහනෙට කියලා. මේ ස්වාමීන් අර වැඩ ඉවර කළා ඒක දෙට ගිහලා දාහනේ වන්දලා එන්නයි ගිවිසුම. ඉතින් එතෙන් ගියාට පස්සේ ඉත ළඟ ගෙදර නෝන කෙනෙක් දැන් මේ දන් දෙන නෝන දවසේ නිමාඩු දාගෙන මේ සංසාර නිසා දාන සූදානම් කරන ළඟ ගෙදර ඉන්න නෝන රසාවට යන්නේ නැති කෙනෙක්. එයක් කියලා තියෙනවා මට ව්‍යංජනයක්වත් පූජා කරන්න දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔය සුදු ආමතු කෙනෙකුට දානයක් දෙන එක සාමාන්‍ය බුදු ආමතුන්ට වැඩිය සලකනවා ලාංකිකයා. ඒක ඉතින් ස්වභාවිකයි. ඒක ගැන අපි ඊර්ෂ්‍යා කරන්න යන්න නරකයි. සුදු ආමතුරෝ බුදු ආමතුරණ පොඩ්ඩක් ඇහින් ඉන්නේ. ඉතින් මේ සුදු හාමුදුරුවෝ බෑ හොඳ මිනිස්සෙක් මට පේන්නේ. දානේ පූජා කරාට පස්සේ අර අම්මා කතා කරලා කියනවලු මට බුදුහාමුදුරුවෝ කාලේ හිටපු කිසා ගෞතමින් බාටපත් උනා මගේ දරුවා මලා. අවුරුදු 7ක් නෑ ස්වාමීන් වහන්සේ. සම්පූර්ණ හොරදල්ව ඉන්න වෙලාවේදී මේ දරුවා මලා. බුදුමාකාර අපේ ගෙදරට සාමය සතුට සියල්ලම ගෙනාවු පළවෙනි දරුවා. ඉතින් මේ වගේ මේ වගේ සතුටක් ගෙනාව මේ දරුවා ඇයි මේ විදිහට අකාලෙට මැරුණේ කියලා. අර ස්වාංශ කිව්වලු ඉපදිච්ච නිසයි කියලා. ආරම් මගේ හිතට හොඳ නැහැ. දාන දීපුවා මගේ හිතට හොඳ නැහැ. මේ ස්වාංශ කිව්වලු මම වීසා වැඩි ඉවර මම යනවා. දරුවෙක් මැරෙන්නේ ඉපදිච්ච නිසයි කියලා. කවදාකවත් කවුරුත් හිතන්නේ නැහැ. ඒ තරම්ම මේ දුක්ඛ සත්‍ය කියන එක වෙන අහයට තියෙනවා. එක එක්කත් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හද බලනවා ඉන්දියාවට ගිහිල්ලා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුද්ධ ශාසනයට ගිහිල්ලා බුද්ධ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඒගොල්ලෝ හිතනවා මහමෙවුනාවෙන්ට ගිහිල්ලා ඒ සමාධි බුදු පිළිමේ ඉස්සරහා ඉඳගෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න මේකේ තියෙන නහයට කියලා කවුරක්වත් දන්නේ නැහැ. මෙච්චර මේ උරගාල මුරගාල කියන නහයට බැලීම කරන්නේ නැතුව අපි ලෝකේ වටේ ඇවිදිනවා නහය තියාගෙන. ඒ තරම්ම ධර්ම પરම්පරාව බලනකොට තේරෙයි උප්පත්තියට මරණයට හේතුව උප්පත්තිය. උප්පත්තියට හේතුව මොකක්ද? උප්පත්තියට හේතුව අපිට භවයක් තියෙන තාක්කල් අපි කොතන හරි ඉපදින්න ඕන. ඒ නිසා මේ පැවැත්ම තියෙන තාක්කල් අපි කොතන හරි උපදිනවා. භවපත්‍ය යති. ඒක ඒක හිතා ගන්න අමාරුයි මේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම මනුෂ්‍ය ස්වරූපයෙන්, යක්ෂ ස්වරූපයෙන්, සත්ත්ව ස්වරූපයෙන්, ලෙඩ ස්වරූපයෙන් විවිධ ස්වරූප වලින් අපි ලෝකෙට එනවා. උප්පත්ති වශයෙන්. ඒකට හේතුව පැවැත්. භවයක් පවතින්නේ කර්ම රැස් නිසා. අපි හැමදාම තොංගාන කර්ම රැස් කරනවා. ඒක නිසා භවයන්තරේ පෙට්‍රෝල් දැම්මා වගේ, ග්‍රීස් ගැහුවා වගේ, තෙල් දැම්මා වගේ හ්ම් ගන්න දුවනවා. අපි ඒ තරම් දවසකට කර්ම රැස් කරනවා. ඒ කර්ම කුසල කර්ම වශයෙන් අකුසල කර්ම වශයෙන් අව්‍යාකට වශයෙන් රැස් වෙනවා. ඉතින් ඒ කොච්චරක් රැස් වෙනවද කියලා කිසිම කෙනෙක් ගාව පොත් ලැබීමක් නැහැ. ටොං ගාන දන්නේ නැහැ. නූපන්න අකුසල් නූපදන උපදන උපස අකුසල් වඩනෝ මේ කර්මාන්තය තමයි අපි බුද්ධේ ඉඳලා හැඳ වෙනකම් කරන්නේ. ඒ කර්ම කර්ම කියන්නේ හිතමත කරන දේ. කර්ම කියන්නේ චේතනා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පහළ වෙන චේතනා ප්‍රමාණය කොච්චරයි කියලාද හිතන්නේ? කාට හරි নিকමට හරි හැඟීමක් තියනවාද? එහෙම චේතනාවකින් තොරව කතා කරපු වෙලාවක්, හුස්ම ගත්ත වෙලාවක්, හිතපු වෙලාවක්, වැඩක් කරපු වෙලාවක් නෑ හැම වැඩක්ම කරන්න චේතනාවක් පාන හැම වචනයක්ම කතාන චේතනාවක් පාන හැම හිතවිල්ලකටම චේතනාවක් පහළ වෙනවා ඉතින් අපි ක්‍රියා කරමින් කතා කරමින් හිතවිලි කරමින් ඉන්න ගියාම ඉතින් රැස් වෙන කර්ම ප්‍රමාණය මෙච්චරයි කියලා දන්නේ ඉතින් අපි ඒක අපේ වගකීමක් කියලා හිතෙන්නෙත් නෑ. අපි හිතනවා මල්ල හොන්තුයි මේක දිගටම පැවැත්මක් තියෙනවා. කොහෙන්ද දන්නේ මේ භවේ එන්නේ. භවේ තියෙනකොට කොහේ හරි ඉතින් ඒක මතුවෙන්න ඕන. මිනිස්සෙක් හරි සත්වෙක් හරි මොකෙක් හරි. ආවොත් මැරෙන්න ඕන. දැන් අපි අපට පස්සෙන් පස්සට යන්නේ මේ භවයේ ඇති වෙන්නේ කර්ම නිසායි කියලා බුදුරජාණන්සේ මේ ප්‍රකාශය බරපතල විප්ලවීය ප්‍රකාශය. ඔබ මේ භවයේ පවත්තන්න නිතරම කර්ම රැස් කරනවා. හැම කෙනෙක්ම. ඒක මේ ਸਰබලධාරි දිව්‍යඥාන්සේ කරන දෙයක්වත් අල්ලපගේ මනුෂ්‍ය උඹට හෝනියමට කරපු දෙයක්වත් එහෙම නැත්නම් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණය උඹ ඔළුවට දාන දෙයක්වත් නෙවෙයි උඹ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන හරි කරනවා ඒ කරන හැම දෙයක්ම චේතනාපූර්වක වෙන්න ඉඩ තියෙනවා ඒ හැම චේතනාවකම කර්මයක් වාටපත් වෙනවා නිසා චේතනාම්බික වේ කම්මං වදාම කියන බුදුරජාණන්සේගේ ප්‍රකාශය නිකන් බීජගණිතමේ සමීකරණයක් වගේ. ඒක බොහෝම ප්‍රසිද්ධ දෙයක්. ඊට පස්සේ කියනවා ඒ චේතනාම්බේක වේ කම්මංගද මේ චේතනා සංස්කාර කියලාත් නම කරනවා. සංචේතනා, අபிසංචේතන, අபிසංඛාර. ඊශ්වසි කියන ඔක්කොමල දන්න කතාව සබ්බේ සංඛාරා දුක්ඛ. හැම චේතනාවක්ම දුක. සබ්බේ සංඛාරා අනිච්ච. හැම චේතනාවක්ම අනිත්‍ය. ඒ ජීදී උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කොච්චර චේතනා කරනවද? මං වෙනුවෙන් නෙවෙයි. ළමයා වෙනුවෙන්, අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන් ගිය ආත්ම වෙනුවෙන් කරණ තියෙන දේවල් වෙනුවෙන් විශාල චේතනා රාශියක් වෙනවා. චේතනා නැත්නම් අපි මලාහා සමානයි. අපි මුළු ජීවිතේම දුවන්නේ හීනයක් මත. මේ දෙයට ළඟා වෙන්න. ඉතින් හැමදාම චේතනා කරනවා. ඒ චේතනා තමයි මෙතන කර්ම කියලා කියන්නේ. ඒ යම් කිසි කෙනෙක් ඒ කර්ම කරන ප්‍රමාණය, චේතනා කරන ප්‍රමාණය පිළිබඳ පුංචි අවධියකින්, පුංචි හොදිසියකින්, පුංචි සතියකින් ගත කරා නම් එයාට තේරෙයි මේකේ ඇබ්බැහිය. ඔය සුරුට්ටු බොනවා බීඩි බොනවා කුඩු ගන්නවා ගෑනු පස්සේ යනවා සූදු කිල්න හැබැයිට වැඩිය බොහෝමත්ම දරුණු හැබැයියක් නේ කතා කරන්නේ. අපිට එහෙම චේතන නැතුව ඉන්නම බෑ. නැත්තම් කිසි වැඩක් නැහැ ජීවිතේ. ඒ නමුත් ඒකෙන් කර්ම රැස් වෙනවා කියලා බුදුරජාණන්සේ කිව්වට පස්සේ දේශනා කරාට පස්සේ හැම කෙනෙක්ම තමන් බෙදාගත්ත පරිප්පුවක් තමයි කන්නේ. හැම කෙනෙක්ම ඇදගෙන තමයි නාන්නේ. ඉතින් ඒකල වෙල අපි කියනවා නෑ බලන්නකෝ අල්වගේ දමංශය ඌණියම් කරා. එහෙම නැත්නම් මේ වරුසාව මට කරදර කරා. ආණ්ඩුව හොඳ නෑ. එතෙන් දෙයයන් ආංශය මට අනුකම්පා කරේ නේ අනේ දෙයියෝ මුණ බලාපන් කියාගෙන ඉන්නවා. මේ සේරගෙම ගලවලා බුදුහාමුදුර කියනවා උඹමයි බෙදාගෙන කන්නේ බඩු ගානේ රාත්තල් ගාන දැනගෙන කපන්. දවසකට ඇති කරන කර්ම ප්‍රමාණය රාත්තල් ගාන දැනගෙන කරපන්. ඒක කරන්න ගියොත් වහකණ්ඩ හිතෙනවා. ඒක දැක්කොත් අපි දවසකට රැස් කරන ප්‍රමාණය දැක්කොත් සීදීනස ගන්න හිතන මරණ එක හොඳයි. ඇයි හත් දෙයියනේ උදේ ඉඳලා ඇඳ වෙනකම් කොච්චර ජීවල් චේතනා කරනවද කියලා. ඒ ඒ චේතනා කර්ම බවටද වසංගගෙන අපි වැඩි ගෙනියන්නේ. ඉතින් සක් කවදාරී හිතන්න අපි භවනා කරනකොට වගේ මේ චේතනා කොච්චරක් අපිට දවසට පහළ වෙනවද? චේතනා විරහිතව ආනාපාන කොච්චරලා ඉන්න පුළුවන්ද? අනායාසයෙන්. චේතනා විරහිතව කොච්චරක් හුස්ම නෙමෙයි පිම්බීම හැකිනම දිහා බලන්න පුළුවන්ද? චේතනා විරහිතව මේ ඉඳගෙන ඉන්නකොට කයේ බර අපිට දැක් ගන්න පුළුවන්ද? ඇවිදිනකොට වම දකුණ වශයෙන් මේක අනායාසයෙන් වෙනව දැකලා බලහින්න පුළුවන් ද බැලුවොත් පුදුමාකාර කම්මැලිනේ. චේතනා විරහිතව හුස්ම දිහා බැලුවොත් ඕනේ නිින්දයක් නැති කෙනෙක් ලඩක් තියනවනම් නිින්ද යෑම එනවා ඒක. කොච්චරද කිව්වොත් භාවන මධ්‍යස්ථාන ගියොත් ඉඳගෙන පුදිය ගන්න හැටි ඉගෙන ගන්න තැන. ඒ විතරනේ සක්මන් කරද්දිත් නිින්ද යනවා. ඒ මොකද අපි වැඩේ වෙන්න ඇරලා බලන්න හිටියොත් ඈනුම් යනවා, කම්මැලි වෙනවා, කෙල ගලනවා, නිදිමත වැටෙනවා. ඉතින් මේක භාවනා කරන අය හොඳටම දන්න භාවනා කරන අය දන්නෙත් හැබැයි වැරද්දක් කියලා හිතාගෙන. ඒ ඒකේ හොඳ පැත්ත තේරෙන්නේ නැහැ. ඒ නිසා චේතනා නැතුව කරන්න පුළුවන් බව නිකන් හුස්ම ඉබේ වැටෙන්න පුළුවන් බව සක්මන් කරනකොට ඔහි අnderල මේක දිහා බලාගෙන පුළුවන් බවට උත්සාහ කරන සතාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. වැඩි වෙන්නල බලන්නේ. ඒකට භාවනාව කියන කවුරුත් කැමති නැහැ. එක්කෙනෙක් අහලා තිනවා අද ප්‍රශ්නෙකදී සක්මන් කරන්න ඉස්සෙල්ලා මොනවද කරන්න තියෙන වැඩ ටික? මේ වැඩ කොටසක් කරලා ඉවරලා තමයි සක්මන් කරන්න. කියන්නේ කොච්චරක් සක්මන් කරන්න කියලා කර්ම රැස් කරන්න ඕනේද? කර්ම කොච්චර රැස් කරුවට පස්සේද අපි මේ සක්මනට බයින්නේ. මේ මොකක්වත් නැහැ. මේකට කරන්න දෙන්නේ මම හිටගෙන ඉන්න බව දැනගන්නකොත් අයියෝ ඒ කවදාකත් එහෙම වෙන්න බෑ. එහෙම කොහෙද? එහෙම නම් ඉතින් මේ සතාසරුපයන් නිවන් දකින්න eBay. මොන්නම තාලකින්වත් කාටවත් තේින මේ සතිය හරහා අපි උත්සාහ කරන්නේ ඉබේ වෙන දේ බලාන ඉන්න කියන කතාව කිව්වොත් මේ සතියට කවදාකවත් භාවනා කියනම හේතු කරන්න විශේෂයෙන් බෞද්ධයා කියන මනුස්සයා කැමති නැහැ. වෙන ආගම් කට්ටියගේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේද? භාවනා දන්නෙත් නැහැ සතිය දන්නෙත් නැහැ. එයා කිව්වොත් එimhe වෙන දේ දිහා බලන එකයි සතිය කියන්නේ කොච්චර කවසර කර්ම රැස් කරනවද කියලා. එනිසා මොනවාක් හිතන්න එපා. වෙන දේ දිහා බලන්න කරන්න බෑ. ඒක ඒක අහිංසක ප්‍රකාශයක්. ඒක තරහ වෙන්න දෙයක් නැහැ. නමුත් මේක හේතු ගන්නන්න පුළුවන් වුණොත් මේ වැඩපහේ වැඩමුළු ඇතුළත දවස් පහේ වැඩමුළු ඇතුළත ලොකු ජයග්‍රහණයක්. උත්සාහයක් කරනවා. අරින්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. මේ කර්ම රැස් කිරීම දවසට උඹ කොච්චර කරනද මේ කර්ම රැස් කරන්න ප්‍රධාන හේතුව තෘෂ්ණාව. මගේ පිං, මගේ පව්, මගේ පිං පව් නැත්නම් කියලා ඒ පිං කිරීමේ තියෙන ආසාව, පව් කිරීමේ තියෙන ආසාව දෙකම තෘෂ්ණාවට වැටෙනවා. ඒ තෘෂ්ණාව නැති කෙනෙකුට ගස් කල් වලට කවදාවත් පව් පින්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. අවුරුදු 6ට අඩු ළමයට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ ළමයට නඩු දාන්නත් බෑ. මොනකද දනුවක් කරන්න බෑ. මොකද ඔක්කොමලා දන්නවා එයා චේතනා කරන්නේ නැහැ. අඬනවා අම්මගේ තනිය තපනවා ඒ මොනවා කරුවත් පවු නැහැ. මොකද කිසිම චේතනාවක් නැහැ. ගස්කල් වලට කිසිම චේතනාවක් නැහැ. ඔය ගංගාවක් ඇවිල්ලා නිදිගත් ගමක්ම ගසාගෙන යනවා කියන්නේ ගඟට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. බෑ දාන්න බෑ. මෙදී අචේතනිකව කියන්නේ. ඔත් මිනිස්සේ කිරොත් උගේ හත්පොතු පරම්පරාවටම නඩු දාන. ඔක හිතාමතා ඔක කෙරුවේ කියලා. ඒකට මොකද? ඒකට හේතුව මොකද? ඒ කර්ම රැස් කරන්න බෑ තෘෂ්ණාව නැති කෙනෙකුට. හැම කර්මයක්ම රැස් වෙන්න තෘෂ්ණාවක් තියෙනවා. ආසාවක් තියෙනවා. ඒ කියන්නේ එක්ක ආර්යගේ මන අපේ, දරුවගේ මන අපේ, මගේ සුභ සිද්ධිය. මං හෙට කන්නේ කොහොමද? මං යන්නේ මොකේද කියලා. ඉතින් මෙව නැතුව ජීවත් වෙන්න බෑනේ මනසේකට. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතේ පැවැත්මට මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. ඒක ලෝකේ දන්නවා. කෑමක් ඕනේ, ඇඳුමක් ඕනේ, ඉඳදැනක් ඕනේ, බේතක් ඕනේ. මේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සිව්පසේ අවශ්‍යයි. ඒ සඳහා කරන චේතන අපි ළඟ තෘෂ්ණාවකුත් තියෙනවා. මේ ජීවිත යාත්‍රේ පාපවත්තර පලක් පවත්තගෙන යන්න. නමුත් ඒක පන්නලා කොච්චර ගිහිල්ලා ඉන්නවද අපි? අපි අද වේල කනවට වැඩිය කොච්චරක් ඉදිරි වේල් ගැන කල්පනා කරමින් බැංකු කිනුන රැස් කරලා තියෙනවා. මේ ඇඳගෙන ඉන්න ඇඳුම් වලට අමතරව තව කොච්චර ඇඳුම් සහ විලාසිතා වලට කොච්චර දුරද හිතනවා. අපිට යැපෙන්න ඕනේ ගේ වෙනුවට ගෙවල් හරහා අපි කොච්චර ගෘහ නිර්මාණ ශිල්ප කරනවාද? මේ බෙහෙතක් සරලව තියේදී අපි බෙහෙත් ගැනීම කොච්චර ලොකු කලාවක් කරගෙන තියෙනවද? ඒක අද තියෙන විශාලම බිස්නස් එකක්. බුදුරජාණන්සේ අපිට දුන්නේ තමන්ගේ මූත්‍රා ටිකක් බොන්නේ කිව්වා පියතුමුත් බේසජ්ජ ඔච්චරමයි එකම බේත බුදුහාමුදුරු දීලා තියෙන්නේ. දැන් කිව්වොත් එහෙම චික් කියයි. බුදුහාමුදුරට චික් කියයි. මොකද මේ වෛද්‍ය ශාස්ත්‍රය ඒක සම්පූර්ණයෙන් මකලා දාලා ඒව කියන්නවත් එපයි කියන මට්ටමට ගෙනාලා තියෙන්නේ. මෙන්න මේ සත්‍ය කියන එක වහන්න බෑ. ඔය කවුරු චික්කිවත් ඒක වහන්න බෑ. තාම පොතේ තියෙන පූති මුත්ත බේසජ්ජන් නිසායි පබ්බජ්ජා. අපි මුළු පැවිද්ද පැවිද්දම තියෙන්නේ මේ පූති මුත්ත බේසජ්ජේ මත. ඒව මොකක්වත් නැහැ. අපිට තියෙන වෙන තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව නිසා අපි කර්ම රැස් කරනවා. නමුත් ඒක අර කොච්චර වෙනවද කොච්චර කරනවද කියලා කිසිම කෙනෙකුට ඩොං ගන්න දන්නේ මේ තෘෂ්ණාවට හේතුව අපි මේ රැස් කරන දේවල් වල තියෙන අසුබේ ඒකේ තියෙන මැරෙන ගතිය ඒකේ තියෙන පිළිකුල් ගතිය නොදකින්න කම. අපි මේ ලෝකේ දකින්නේ නিত্য සුඛ සුබ ආත්ම වශයෙන්. එතකොට තමයි ආර්ථික සැලසුම් අපිට හදන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අපිට දේශපාලන සැලසුම් හදන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි මේ දුප්පතුන් නැති ලෝකයක් හදන්න පුළුවන් ගෙඩ සමාජ විද්‍යාව පටන් අරගන්න හදන්නේ. ඒකට අත්‍යවශ්‍ය දේ තමයි නিত্য සුඛ සුබ ආත්ම. එහෙම නැත්නම් මේ අනිත්‍ය දේ නিত্য කියන ඔළුව කරෙල් වෙච්ච ගතිය නැත්නම් මේ ලනු කන්නේ. මේ අසුබ දේ සුබ වශයෙන් දකින්න අපිට පොඩි කාලේ අවුරුදු 6 ඉඳලා හිත තත්ත්වගත කරනවා. ඒ නිසා ගෑනු පිරිමින්ගේ දැක්ම සුබයි කියලා කියනවා. පිරිමි ගෑනුන්ගේ දැක්ම සුබයි කියලා කියනවා. ඒ නිසා අපි සුබ මංගල නිමිති වලට පුදුමාකාර විදිහට හදාගෙන සුබ පැත්තට ඇදලා යනවා. නিত্য සුඛ සුබ. සුඛය කියලා කියන්නේ අපි නිටතරම හිතනවා මමත් මගේ අයත් සුවසේ ජීවත් වෙන්න ඕනේ. සුඛ ඒකට කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා ඉංග්‍රීසියෙන් දාලා තිනවා මුළු මුළු සත්ත්ව ප්‍රජාවත් එකතුව සැප පිණිසයි නට හැබැයි සැප හොයන හැම කෙනාම දුකින් කෙලවෙනවා දුකයි සැපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ අපි නමට කියනවා සැප දුක දෙකක් තියෙනවායි කියලා හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවා නමුත් අඩියෙන් බලනකොට හැමදාම දුකයි ලෝකේ ඒ සින්දු දැන් කියවෙන්නේ නැහැ ඒ මේ පරණ තැටි ඒ තැටි වලට දැන් දුවන්න බෑ මොකද මලකඩ කාලා භූමි තෙල් ගාලා සුද්ධ කරලා ගන්න ඕනේ පරණ තැටි. දැන් තියෙන්නේ ඒක නෙවෙයි. මේ ප්‍රේමේ තමයි. දැන් මේ කට්ටියනේ පෙන්කෙල ඉවර වෙච්ච කාලය නිසා මේගොල්ලන්ට සාමාන්‍ය තේරෙයි මං හිතනවා. දැන් පෙන්කෙලින කාරින් එකට ගියොත් මේ බන අහලා මොකද්ද ඇති වැඩේ මේ ලෝකේ මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කතාව කියන්න ගියොත් තරුණ කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියයි ඕගොල්ලෝ පෙන්කෙල්ල ඉවර වෙලා දැන් අපිට බන කියන්න එනවා. අපේ වයසී අපි පෙන්කෙලි නැතුව කොහොමද කරන්නේ? ඉතින් ඒක නිසා අපි මේ වයස කටියට හරිම ප්‍රේමයක් තියෙනවා අපේ. මුද අඩු ගානේ අනිච්චන් දුක්ඛන් කියනකොට ඔව් කියනවා. නිකදල්ලි ධාන ෂයෝ අනිච්චන් දුක්ඛන් සංසාරේ නද්දකින් නොපතන් නොදොමකින් කියන මේව කියනකොට මම දන්න ඕගොල්ලෝ තරහ වෙයි කියලා. උංගා කාමභෝගී ගත කරන මිනිසයා අවුරුදු 50 60 පෙන්නට පස්සේ ඒ මිනිසුන්ගේ කතාවල් ඇහුවොත් මොකක්වත් කරන්න දෙයක් නැහැ. මේ මිනිසුන්ට පේන තියෙන්නේ මේ තරම්ම දුකද ලෝක කියලා. මොකද අවුරුදු 50 60 වෙනකම්ම අධික කාමයේ ගත කරලා තිනවා. ඊට පස්සේ ගන්න දෙයක්. මධ්‍යස්ථ කාමයට පිටකරන මධ්‍යස්ථව තේරෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් වල තියෙන ආදීනව නොදැනීම නිසා අපි මේ ටික ආදීනව පැත්ත වහලා, නිත්‍ය පැත්ත, සුඛ පැත්ත, සුභ පැත්ත හදලා, මූණත් ආඩුව හදලා අර අනිත්‍යක අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන මේ පැත්ත වහලා මේ ගෙනියන ලෝකෙනේ ඔය අපි නිදහස ලැබුවට පස්සේ වුණත් එච්චරම තමයි ලංකාවේ තියෙන්නේ. මේ කඩප්පුලි ගන්න තේරම නරක පැත්ත වහලා මේ යන ආර්ථික රැල්ල මේ යන මේ පුනරුදය මේ නවීකරණය කරන්නෙම නරක පැත්ත වහලා හොඳ මූණත් අඩුව පේනවා. ඒ නිසා බැලුව බැලමට ඔක්කොටම පේන තියෙන බොහොම ලස්සන ගතියක් තමයි. මේක නිකන් අපි ගත්තොත් ඔය දියුණු නගරයකට ගිහිල්ලා බලනකොට මුළු නගරය හරිම පිරිසිදුයි. ඉන්නේ ඉන්න හරියක් ඉන්නේ පුරංගනාවන් සහ පොරවැසියන්. අලුත්ම කාර් ලස්සනයි පිස්සෙක් එහෙම එළියට පේන්න නැහැ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් හතර පෙර නිමිති වහලා තියෙන සුද්ධෝදන රජුරෝ කරපු වැඩේ. ඒ නගරෙට ගිහිල්ලා බැලුවොත් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් හිටියොත් නඩු දාන. ඔක්කොම වහලා හදලා තියෙන්නේ බැලුව බැලුවට හා මේකත් ලෝකයේ අද්දහර මානිස් කියලා හිතෙනවා. දැකු බැලමට මොකද යකෝ බැලුවා මේක මේ මෙල හිටගෙන ජීවි ලෝකේ මවලානේ තියෙන්නේ. හැබැයි ඒකේ ඉන්නේ 140කට වැඩිය මානසික ලෙඩු. කතා කෙරුවොත් ඇතුලේ මොකක්වත්ම හරපද්ධතියක් නැහැ. ඉතින් අපිත් බලනවා කවදද මේකට යන්නේ කියලා. අයියෝ අපිට බැන්නම් අපේ දරුවෙක්වත් මේකට යවා ගන්න. ගිය හැම එකටම ඒඩ්ස් හැදෙනවා. ගිය හැම එකකට පිළිකා හැදෙනවා. භයානක ලෙඩ රෝගයක් තියෙනවා. දැන් නම කියන්නත් බැරි જાතියවා. ලෙඩ හැදුනට පස්සේ ඕන් එනවා. සබ්බ ධරීමේ වියදම් කරගෙන පරංගිලෙට තේරම හදාගෙන ආයෙනවා මෙහෙට. ඒ නිසා මම අවුරුද්දෙන් මාස 5ක් විතර පිටරට ඉන්නේ. මම ගියාම ඔය සෙල්ලම් කැලේ ටික ඔක්කොම බලනවා. මේවා කියන සෙල්ලම. වෙනකොට අපෙන් ගිය කට්ටිය මේක අනුමත කරන්න හැටි එහෙම නැත්නම් ඒකට සාධාරණීකරණය කරන්න අපිට කවදාත් බැරි වෙනවා ලංකාව මේ මට්ටමට ගන්න කියලා හිතෙනවා. අනේ මට වඳින්න හිතනවා ප්‍රභා කරන්න. ඌ තමයි මේ මට්ටමේ තියාගෙන ගියේ. නැත්නම් අපිත් ඔතෙන් ගිහිල්ලා අවුරුදු 30 නිකමට හරි අපිට දුන්නා නම් කඩාගෙන යන්න. අපිත් ඔතෙන් තමයි යන්නේ. නිසා මට නිකන් ප්‍රගතිශීලී නොවන ප්‍රතිගාමී කියන චෝදනා මටත් කරා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ජොලියේ ඉන්න මිනිසෙක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් ජොලියේ ඉන්න මිනිසෙක්. මොකද මං දන්නවා මේ ලෝකයා මේ කරන කර්ම ප්‍රමාණය දන්නේ නැතුව ඒ කර්ම වල තියෙන අනිත්‍යත් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දන්නේ නැතුව මේක හොඳ පැත්ත පෙන්වන්න මේ නනට නැතින නිසා මේගොල්ලෝ භවයේ කොච්චර වඩනවද මරුණට පස්සේ ගිහිල්ලා ඉවර කරගන්න බැරි ආතාව ගිහිලා වැතුණු වැදුනට පස්සේ කොහේ යයිද කියලා කියන්න බෑ. හරි ඒකත් ප්‍රශ්නයකට නගලා තියුණා කොහොමද මරණ වේලාවේදී අපි මේක හොඳ පැත්තකට දාගන්නේ කියලා. හිතා ගන්නවත් බෑ. ඉතින් ඒක නිසා මේ කාමයාගේ ආදීනවය යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒ කියන්නේ මේ කර්ම රැස් කරන්න හේතු වෙන්නේ මේ ආදීනව නොදැකීමයි. ආදීනව දකින්න ස්වරූපයෙන් යනවනම් අර කියන මරණේ මරණානුස්සතිය බලන්න කියලා කියනවා. මේ ඉන්න ටිකට මේ කරන කුමන නැටුම් ගෙලි කවට සිනාදා මරණය වෙනකන් අසුබේට සුබයක් කියලා දාගෙන අසුබ දේවල් ජීවිතය අයින් කරගෙන සුබ දේවල් ඉදිරිපත් කරන්න යන දෙක තේරුම් අරගත්තා නම් අපි මේ රැස් කරන දේවල් වල තියෙන ආදීන මේ තේරුම් ගත්තා නම් එයාට තේරෙනවා මේ ලෝකයා නම් කවදාකවත් හදන්න බෑ. පද්ධති කවදාකවත් හදන්න බෑ. හැබැයි මට ඕන නම් පුළුවන්. මට පුළුවන් කියලා කියන්නේ මට පුළුවන් මම ප්‍රයෝජනෙයි සලකලා බඩු පාවිච්චි කරනවා මිසක් අනවශ්‍ය සුඛෝපභෝගී හම්බ කිරීමක් ඕනෙත් නැහැ, ගොඩ ගැහිල්ලක් ඕනෙත් නැහැ, ආඩම්බරයක් පොසත්කමක් කියලා කියන්න ඕනක මොකුත් නැහැ. ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන්න යන එක තමයි මේ වැඩමුළුවකදී කරන්නේ. අපිට කවුරු හරි තම්බලා ගෙනත් දුනවා, තැටි අරගෙන ගියා, අපිට ඕන ප්‍රමාණය බෙදාගත්තා. වැඩිපුර බෙදා ගන්නත් එපා. අනේ මට අරවමව නැහැ කියලා චර්චුරු ගන්න යන්නත් එපා. තමන්න හැබැයි ලැබුම් පොලේ අනික් අය කරදර විදිහට පාවිච්චි කරන්න දෙපා මන්දි කියලා හිතන්නත් එපා. එතකොට අපි ඇවිල්ලා අපි කවුදෝ තීන්දුව කරපු දෙයක් නේ මේ සිව්පසේ යැපෙන්නේ. අන්න එතකොට අපෙන් ආදීනව නොදැනීමක් උනත් පෞසිද්ධ වෙන්න නැති වෙන විදිහ තමයි මේ සංවිධානය කරලා තියෙන්නේ. ඒක නිසා භාවනා කරනකොට අපිට පේන්නේ අරමුණකට මධ්‍යස්ථ අරමුණට දැම්මට පස්සේ මේ පරණ දේවල් මතක් වෙන්නේ අනාගත දේවල් වලට හිත දුවන්නේ ආරය ගැන හිතන්නේ මෙයා ගැන හිතන්නේ තන්නේ කර කාමේ විතරනේ තියෙන්නේ. මේ නික්ලේශී අරමුණක් හිතට දුන්නට පස්සේ අපි ඒක givis ගන්නවා. ඔව් ඔව් මම ඒක කරනවා කරන්නම ඕනේ කියලා. දැඩි හිතේ දීමක් කරනවා. හිත යුදුවට හිත කොහෙද යන්නේ? මොකද කල්ප ගානක් අපි මේ වගේ ආදීනව නොදක මේවා අපේ වස්තුව නිශ්චල චංචල දේපල මේවා තමයි අපි එකතු කරගත යුතු දේවල් කිව්වට පස්සේ හිත එක සැරේක අයින් කරන්න බෑනේ. gedara දාලා ආවට ඒක ගැන කල්පනාවල් පහළ වෙනවා. දිගටම කල්පනාවල් පහනේ පහළ වෙන කල්පනාවත් මූලික අරමුණත් අපි ගත්තොත් පරියන්කේදී ගන්නකොට මූලික අරමුණත් ගත්තොත් අර මූලික අරමුණට වැඩිය අර කල්පනා පහළ වෙන කල්පනා සිත් බඳනාසුලුයි. මූලික අරමුණ හරි නීරසයි. හරි ඒකාකාරයි. හරිම කම්මැලි. ඉතින් ඒක නිසා අපිට හිතෙනවා අපේ අපිට හිතනව නෙවෙයි හිත දුරම ස්වභාවයෙන්ම මිටතනින් වතුර බැස යනවා වගේ මොකාකාරී සිද්ධි බහුල දෙයකට හිත ගන්නා දෙයකට අතීත අනාගත වශයෙන් අර මේ අවසෙන් හිත දුවනවා. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවද කියන්නේ නෑ කියන්න පුළුවන් කියන්නේ. දැන් මේ ලස්සනට මධ්‍යස්ථ ආරමුණක් පෙන්නලා තියෙද්දී අපි සාමූහික වශයෙන් givisගෙන තියෙද්දී ඒ සඳහාම සිල් අරගෙන සැදී පැහැදී ඉඳද්දී ඒකට යන්න පුළුවන්කමක් තියෙද්දී හිත පිට යන පැත්ත බැලුවොත් මේ හිතේ තියෙන මේ කඩප්පුලි ගතිය අපිට ඕන විදිහට වැඩේ කරන්නේ නැත්නම් හිත අපි ඔක්කොගෙම සීලේ තියෙද්දි ඔක්කොම තියෙද්දි හිත පැදුරටත් නොකිය පැනලා යනවා. ඉතින් මේක දකීද අපි gedara dore හිටියානම් සතියක් සතියක් වැඩි වෙන්නේ නැත්තම් මේ වගේ තැනට නාවනම්. අපේ හිත මේ විදිහට කඩප්පුලි ආරමුණෙන් කඩප්පුලි ආරමුණට පණින බවක් දන්නේ මධ්‍යස්ථ ආරමුණක් දුන්නේ නැත්තම්. ඉතින් මධ්‍යස්ථ ආරමුණක් දෙන එක තමයි අපි මේ ඉස්ලාම ආපු ගමන් දෙන යෝගාවචර උපදේශ මාලාවේ තියෙන කමඨහන තියෙන වාඩි වෙලා සැපටත් දුකටත් නැති ආනාපානෙ හිත දාන්න කියන. කොහොමද කොහොමද කරන්නේ? ඉතින් ඒක කවදාකවත් හිතට ප්‍රිය වෙන්නේ නැහනේ. ඒ අප්‍රිය නිසා හිත කාම සංඥා ඇති කරගන්න. ඒව තමයි මේ නීවරණ කියන්නේ. ඒව දිගේ දුව දුව යනවා. ඉතින් මේ දුවන දේ මගේ හිත මේ පිට යන එකට පිට පිට යන්නේ දේ මගේ කියා ගන්න මොන තරම් මෝඩකමක් තියෙන්න ඕනද කියලා බලන්න. මේ අරමුණක් දීලා තිනවා මධ්‍යස්ත නික්ලේශී. එහෙම නැත්නම් නිර්මල. ඒක ඕන කෙනෙකුට දෙන්න යන්නත් පුළුවන්. කීප දෙනෙක් නම් අහලා තුණා ඒක තාම තේරිලා නැහැ කියලා. මූල කර්මස්ථානේ මට තේරුනේ නැහැ. මගේ හිත ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා කියන එක වටහාගත්තේ නැති දෙන්නේගේ ලියුම් අද කියුණා. ඒ කියන්නේ අපේ හිත එහෙම දෙයක් අරමුණක් විදිහට ගන්න කැමති නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ මැත්තේ ජීවත් වෙන බවට ලකුණු තියෙනවනේ. හුස්ම ගන්නවා, ඇඳුම් වල ගෑවෙනවා, බිබ්බෙනවා, හැකිලෙනවා, බර වැටෙනවා. ඒකෙන් දැනගන්න පුළුවන් මගේ හිත තියෙන වර්තමාන මොහොතේ කියලා. ඇවිදිනකොට එහෙම නෙවෙයිනේ දැනෙන්නේ. ඇවිදින දැනෙන්නේ කකුල බිම තියෙනකොට වම දකුණ කියන එකනේ. නැත්තම් ඔසෝන යවනවා කියන එකනේ. ඉතින් ඔච්චරයි මූල කර්මත්තාන. ඒකේ තියෙන ගණ්ඩ බැරිකම, තේරුම් ගන්න බැරිකම, ඒක නීරසකම. ඒ නිසා අපි ඇහුවොත් මූල කර්මත්තනේ වැටුනේ කොහොමද කියලා ගලෙන් පට්ට අරිනා වගේ තමයි කියන්නෙම නැහැ. කියෙවෙන්නෙමත් නැහැ. ඉබ්බගේ පිහාටු වගේ. මට මෙච්චර කරන්න පුළුවන් කියලා කියනවා. කොහොමද දන්නේ ආස්වාසේ මොනවද වැටුනේ? ඇවිදිනකොට මොනවද වැටුනේ කිව්වොත් අපේ හිත කවදාකවත් මේ ප්‍රශ්නේ හිතලා නැහැ. අපේ හිත දන්නවා ආස කරන කෙනෙක්ගේ මං කැමති කෙල්ලෙක්ගේ වගසුක විස්තරය ඇහුවනම් දිගද පළලද උසද ඕනේ දෙයක් විස්තරේ කියයි. අරමුණ ප්‍රිය නැති නිසා අපේ හිත කියෙවෙන්නේ නැහැ. ඉතින් කර්මස්ථානජරු ලක්ෂයක් ක්‍රම දාලා කියනවා මේ මධ්‍යස්ථ අරමුණේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සීර්ම බලපන්. මොකද්ද බලන්නේ? එතකොට කාමේ එන්නේ අරමුණේ සමීප වෙලා බලනකොට සාහතික වෙලා බලනකොට කාමේ එන්නේ ඉතින් අපේ හිත කියනවා අයියෝ හරි සෞත්තු යෝග දිහා බලන ඉඳලා ඇති වැඩක් නෑ හුලන්නේ. හුලම් බල්ලා පුළුවන් ද වැඩක් වෙනවද? අපි මෙච්චර දුර ආවේ ඕක බලන්නද? අවිදිනකොට මේ කකුල හැප්පෙන එක ඕක බල්ලන් ඩූරන්ට උනත් තේරෙනවනේ. ඕකද භවනාව කියලා. දාපු දවසේ තේරෙයි ඒක කරන්න ගියාම කොච්චර කාමේ බාධා කරනවද කියලා. ඒ බාධාව මම කියාගන්න යන්න එපා. එහෙම කෙරුවොත් ඒ බාධාවට ආත්මයක් දුන්නා වෙනවා. ඒ බාධාව අනුමත කරා වෙනවා. ඒ බාධාවට පොහොර දැම්ම වෙනවා. ඒ තියේදි කොච්චර බාධා තියෙද? අර මූල කර්මත්තන්ට යන්න ගියොත් ඒ කෙනාට තේරෙයි මේ අසුබ සංඥාව, ඒ වගේ මේ මරණ සංඥාව වගේ දෙයකින් හිත මෙල්ල කරගත්තේ නැත්නම් අරමුණේ හිත හිටින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වළඳන ආහාරයේ උනත් ආදීනවයේ සලකනකම ළඟදී පොතක් අපේ පෙරදින විශ්වවිද්‍යාලේ හිටපු ප්‍රොෆෙසර් ලීලි සිල්වා ලියලා තියෙනවා දිවෙන් සීදීනස ගැනීම කියලා පොතක්. අද කී දෙනෙක් කන්න ඕන ප්‍රමාණය දන්නේ නැති නිසා අපත්‍ය ආහාර ගැනීම නිසා දැන දැන මැරෙනවාද කියලා. පිහින් යනකන් නෙවෙයි. කවුරුත් පිහින් යනලත් නෙවෙයි. විස බීජත් නෙවෙයි. කර්ම රෝගයකුත් නෙවෙයි. කන්න ඕන ප්‍රමාණය දන්නේත් නැහැ. ප්‍රත්‍ය අප්‍රත්‍ය දන්නේත් නැහැ. ඒක නිසා අපි හිතුවොත් බුෆේ ඩයට් එකට ගියයි කියලා හිතන්න. එහෙම නැත්නම් අපි කියනවා මේ ඇටෝමේෂක් කියලා. ඒක ඉතින් අපි ගියාට පස්සේ කැම තියෙනවා. පිඟානකට බෙදාගෙන සාමාන්‍ය ඉඳ ගන්න දෙන්නේ නැහැ. හිටගෙන අපි කනවා. ඒතර මේ මේසේ තියෙන ඕන දෙයක් අපිට බෙදා ගන්න පුළුවන්. බෑන දෙන්නේ එක විදිහට බෙදා ගන්නද කියලා. මිනිසෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය 100යි 200යි 300යි කිව්වනම් ඒ ටික ලැබෙන එක ගත්තනම් ඔක්කොටම එක දෙයක් කැමති වෙන්න එපා. මේ කැලරිනේ ඕන කරන ඒවෙම බෑ. එක එකන එක එක එක එක දේවල් බෙදා ගන්න. ඒ නිසා අපිට දුන්නොත් අවස්ථාවක් ස්වච්ඡන්දයට කරන්නේ නරකම වැඩි. ඕනම කෙනෙකුට දුන්නොත් ස්වච්ඡන්දතාවය. උඹට ඕන දෙයක් කරපන් කියලා ඌ ඌට කරගන්න ඕන නරකම කරගන්න. හැබැයි ඒක හොරෙන් කරන්න දෙන්න. අපි හිතේ තරම්ම කඩප්පුලි. නොකෑමන දහබදුර පට්ට වඳුරු හිතක් තියෙයි. අපි හීන දකින්නක කවදාවත් හීනේදී බයලජ්ජාව තියෙනවද කියලා බලන්න. හීන දැක්කේ නැත්නම් දවස් තුනක් පිස්සු. හීන දකින්න නැතුව ජීවත් වුණොත් පිස්සු. මොකද ඒකෙදි තමයි සරව ටික එළියට යන්නේ. ඉතින් ඒක නිසා ආහාරය ගැන ගන්න ගියාම අපි අවුරුදු 35ක් යනවායි කියන සම්භාහන විද්‍යාව උගන්වනකොට තමන්ට කන්ටෝන ප්‍රමාණය සහ කැවිටි හොඳ දේ මොනවද කියලා තේරුම් ගන්න. ඒක නොදන්නකම නෙවෙයි තියෙන්නේ. කෑදරකම. කෑදරකම. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔය දීවැඩිය රෝගය ආපුවම සීනි කන්න පුදුම ආසාවක් තියෙනවා. අර ගෙදර මිනිස්සු දෙන්නේ නැති හින්දා ප්‍රමා ප්‍රශ්නේ. අපේ චූට්ටම් මල්ලි හිටිය පල්ලෙයා 100 ගහන්න sugar. මේ අහුරට ගත්තාම පූල් දෝසි අවුර අරගෙන කන්නේ. හොන්න ගම පහ හය එක දිගට කනවා. කාලා කලන්තය ඇතුළට වැටෙනවා. උකට ප්‍රශ්නේ අර අනිකට බලන ඉන්න එක විතරයි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ ළඟ චුට්ටක් මල්ලිය හැම කෙනෙක් ගාවම ඉන්නවා. කිසිම එක්කෙනෙකුට කවදාකවත් මේ දේ මට කැළපෙනවද නැද්ද ප්‍රත්‍යද අප්‍රත්‍යද මෙච්චරයි කෑයුත්තේ මෙයින් එහාට හොඳ නැහැ කියන එක ඒ භෝජනේ මත්ඤ්‍යතාවය කියන එක සරුවච්චන් වහන්සේගේ ගුණයක්. පසලොච්චාරණ ධර්මවල එක ගුණයක් තමයි සරුවච්චන්සේ තමන් කෑයුතු ප්‍රමාණය දන්නේ. ඉතින් අපි එතෙන්ට යන්න කෑම සම්බන්ධයෙන් කොච්චර හික්මීමක් තියෙනවද? එතකොට ඒක වැඩෙන්න නම් ආහාරයේ පටික්කුල සංඥාව තියෙනවා නම් කාගෙන යනකොට මෙතෙන් යන නිසා දැන් ඇති කියලා. එහෙම නැත්තම් දැනෙන්නේ බොනකොට දැන් ඇති කියලා හිතෙන්නේ 100ෙන් ගත්තොත්. ඒ නිසා අපි හැදුවා වීඩියෝ පටියක් මේ ආහාර ගැනීම සතියෙන් කිරීමට. එතකොට ඒ කියන කට්ටිය කියනවා හොඳට සතියෙන් ආහාර ගන්නකොට දැන් මෙතනින් එහාට අනවශ්‍ය කරදර ඇති වෙනවා. අනුප්පන්නාන ආබාධාන බුදුසසුනේ ආහාර පටික්කුලේ තියලා තියෙනවා නූපන් කරදර නොයන විදියට අපි කියන ස්මෘත්තාව හැදිලා අමාරු වැටෙනවා කියලා කියන්නේ. නොයෙන්න බඩගින්න සම්පූර්ණ වෙන්න භ්‍රමචර්ය වෙනස ආහාර ගන්නවා. මෙතනින් එහාට ගත්තොත් කරදරයි කියලා දන්න. කිසිම කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මොකද කනකොට කතා කර කර කන්නේ. ටෙලිවිෂන් බල බල කන්නේ. කොච්චර කෑවද මොකද්ද තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කාලේ ඉවරුනාට පස්සේ කැමතරෝ කැපත රෝගී කියලා ඔකට කියන්නේ. ඊකට ඉවරුනාට පස්සේ දැන් ඉස්සරහ කෑම කන්නත් එපායි. ඒකත් කනවා. කාරණාවට පස්සේ දෙනසේ කියනවා කාකපෙයියන් හත්ත සාටකම් කියලා ඒ දවස්වල හිටු බමුණු කාපු හැටි කාලා කාලා කාලා ඉවරුනාට පස්සේ කට දෙපැත්තේ වැක්කෙන්න හරිය කපුටෙකුට ඇතිවිල්ලු බඩ පිරෙන්න කන්න නැගිටින්න කවුරු හරි අත දෙන්න ඕනලු උඩට ඇඳගෙන ඉන්න සලුව කඩාන වැටෙනවලු මත් වෙලා මොකද ඒගොල්ලෝ කන්නේ හොඳ ගිටිල් සහිතව ඔක්කොම සුකොබ්බෝගේ දේවල් අන්තිමට පුදුමාකාර දුකටපත් වෙනවා ඒක ඒ වගේම තමයි අද දියුණු රටවල් වල මේ ඔබේසිටි කියලා අනවශ්‍ය මහත බේරන්න බෑ. ඒ ඔක්කොම තියෙද්දි තවත් වැඩේ කනවා. කන්නේම ඒ අනවශ්‍ය දේවල්. ඒක තියෙද්දි ඉතියෝපියා වගේ රටවල් වල 90කට වැඩිය ළමයි මන්ද මන්ද බුද්ධිකයි ඒ වගේම මන්ද පෝෂණය 90කට වැඩිය රැයට නිදාගන්නේ කන්න නැතුව. එතකොට ප්‍රංශේ කේක් වලින් ගහගන්න තරගයක් තියෙන අවුරුද්දකට සැරයක්. තක්කාලි වලින් ගහ ගන්න තරඟයක් තියෙනවා. ඒක විශාල තක්කාලි තොංගණන් ගෙනල්ලා ළමයි එක එකනට ගහ ගන්න. අර ඉතියෝපියාවේ ඛණ්ඩ නැතුව ඒ ළමයිගේ ෆොටෝ එකක් දාලා තිබුණා අවුරුදු 4ක 5ක ළමයි කැටසැකිල්ල විතරයි. ඊළමයි වනු ගන්නවා දානශාලාවට. ඒ කියන්නේ දන්තලක් තියෙනවා. තව කිලෝමීටර් 0.75ක් යන්න තියෙනවා ළමයට. අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ ඔළුව පොළවේ ගහන ඇටසැකිලි ඇවිදිනවා. පිටිපස්සෙන් ගිජුලීනියෙක් ඉන්නවා මේ ළමයා මැරුණාම කණ්ඩ. ඌත් යනවා කොට කොට. මෙලම තාම ඇවිදිනවා. හතර කුරෙන් යන්නේ. ෆොටෝ එක ගත්ත ෆොටෝ ෆොටෝ එක ගත්ත මහත්තයා යටිල් ලියලා තියෙනවා සීදී නසාගත්තයි කියලා මේක දැකලා. ෆොටෝ එක අරගෙන පත්තරේ දාලා සීදී නසාගෙන තිනවා අනේ මෙහෙම ලෝකෙකුත් තියෙනවා. කෑමක සුන්දරත්වයක්. අම්මා කෙනෙක්ගේ සෙනෙහසක්. වතුර පොදක් මොනවාක්වත්ම නැතුව කාන්තාරේ වනු ගන්නවා දානශාලාවට. දන්තැලට එතන දෙනවා ලෝක ආහාර සංවිධානයේ කෑම වරුවක්. ඒ ළමයා පිටිපස්සෙන් ගිජලුණිය යනවා. ඉතින් එහෙව් ලෝකේ අපි මේ මොන සෙල්ලම්ද භෝජන සංග්‍රහ කියලා. මේ භෝජන සංග්‍රහයකට සල්ලි ගෙවුවට පස්සේ ගේන ආහාර සියර කොච්චර පාචන දෙයි සියරම කුණු බාල්දියට දාන. මොනම විදිහකින් කාටවත් දෙන්නේ නැහැ. අපි වගේ මුත් එට්ටුවට ගියා වගේ මල බතට ගියා වගේ බෙදාගෙන කෑමක් නැහැ. ඉතින් ඒක කෙලවරකට ගිහිල්ලා තියෙන නිසා අපිට හිතා ගන්න පුළුවන් නිදර්ශන තියෙන ඕන තරම් කියන්නේ මේ ආහාරය පිළිබඳ පිළිකුල් සංඥාවක් ඇත්තේම නැහැ. ඒ මිසරේ මේක මේ ග්‍රීසියේ ඒ සම්පූර්ණ ආඩ්‍ය රාජභෝජන පවත්තන වෙලාවේ ඔක්කොම ඉන්නේ මේ රාජකීය ඇත්තෝ ඒ භෝජන ශාලාවේ වෙන තැනක් තියනවලු වමනේ කරන තැන. හොඳට කාලි වුණා පස්සේ ගිහිල්ලා වමනේ කරලා එනවලු ආය කණ්ඩ. වොමිටෝරියම්. ඒ තරම් කැම රසයි. බඩබොක්ක ඉඩමදී වමන කරලා ඇවිල්ලා කනවා. මේ බුදුරජාණන් වහන්සේ ලංකාව ඉන්දියාවේ බුදු වෙලා ඉන්න කාලේ රෝමේ තිබුණ සංස්කෘතිය. ඒක තමයි දැන් අපිට අවිල තියෙන්නේ. තියෙන්නේ රෝමලන්දේසි නීතිය. ඉතින් ඒ නිසා මේ භාවනා කරන්න ආවට පස්සේ අපි රාත්‍රී කෑම වේල නතර කරනවා. ඉතින් ඔක්කොටම බරපතල ප්‍රශ්නයක් ඕකයි සතියේ අතර මොකක්ද දෙන සම්බන්ධතාවය කියලා. ඔය රැට ගාවයි කියලා අපය යනවයි. බත්නේ බුදුන්ස කියලා තියෙනවා මේක පොඩ්ඩක් අපි අඩු කරලා බලමු. අඩු කරන්නේ අඩු කරන්න නම් අහලේ පටික්කුඩ සංඥාව ඇති කරන්නේ. එහෙම නැත්නම් මේ කෑම නිසා මොන තරම් මිනිසු ප්‍රමාණයක් ලෙඩ වෙලා ඉන්නවද කියලා බැලුවොත් කෑම නැතිකමින් හැදෙන ලෙඩට වැඩිය වැඩි කෑම ඇති වැඩිකම නිසා ඇති වෙලා තියෙන ලෙඩ. ඒ අතරමැද 90ක් විතර විශාල ජනකාණයක් බඩ බඩ බොක්ක පුරව ගන්න බැරුව බඩගින්නේ ගත කරනවා. ලෝක නිෂ්පාදනයේ 40ක් දැනටත් බියර් නිෂ්පාදනයේ සඳහා අරක්කු නිෂ්පාදනයේ සඳහා අනිවාර්යයෙන්ම ගත කරනවා. ඒ ටික දුන්නා නම් ඛණ්ඩ මිනිස්සුන්ට පැහැදිලිවම ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඛණ්ඩ ඇති. නමුත් මේ පාලනය කරන මිනිසයා කවදාකවත් ආර්ථිකයේ සමසේ බෙදෙනවට කැමති නැහැ. ධාන්‍ය සමසේ බෙදෙනවට කැමති නැහැ. ඒ මොකද මේ මිනිස්සු එකෙන් කීයක් හරි හම්බ කරනවා. ඉතින් ඒක නිසා ආහාරයේ පටික්කුල සංඥාව නිසා අපි නොකා ඉන්න හැම වෙලක්ම තව කාගෙද බඩගිනි කෙනෙක්ගේ බඩට යයි. අපේ ලොකු මාමා හිටියා කුඩා බණ්ඩා කියලා උන්ද අෂ්ටක කියන්නේ. මුඩි කොණ්ඩේ බැඳලා නැෂනල් එක දාලා මං කියනෝ නම් දැකලා නැහැ. ගියාට පස්සේ යාට තමයිලු දෙන්නේ මගුල් මේසු යුක්ත කරන්නේ. උන්ද කවදාකවත් මස් මාළු කන්නේ මතක් මාන්තයක්. බොන්නෙත් නැහැ. ඉතින් කට්ටිය නායදාය කතා කරනවා කුඩා බණ්ඩේ කාපංක මොනවා හරි. දැන් උත මේසෙ ඔක්කොම જાති තියෙනවනේ කියලා. නෑ මට අවශ්‍ය නෑ. මම මේ එළවලුෙන් යැපෙනවා. ඒක ළඟ ඉන්න කරාට කියනවා මං වෙනුවෙන් මැරෙන්න ඉන්න මාළුවෝ දැනටත් මොහොතේ පියාම පීන පීන ඇති මට හරි සන්තෝසයි කියලා. මං අර මැරෙන්න ඉන්න කුකුළු දැනටත් අහුලගෙන කනවා ඇති. මම ඒ ගැන සතුටු වෙනවා. මම කන්නේ ඒව කාගවත් රීරි මාංශයක් නෙවෙයි. ඒක කාටවත් ඇහෙන්නේ නැති වෙන්න ළඟ ඉන්න කෙනෙකුට කියනවලු මේ මේසේ මට ඇරලා තියෙන්නේ මම තමයි මේසේ විවෘත කරන්නේ. මම මම කන්නේ බඩගින්න පුරව ගන්න මිසක් කාපිරේ ඇටෝම් ගෙදර ගියා වගේ කන්නේ ඉතින් ඒක කරන්නම් ආහාරය පිළිබඳ යම් පටික්කුල සංඥාවක් තියෙනවනේ. එහෙම නැත්නම් ස්වභාවය තමයි තමන්ගේ කුට්ටිය කඩාගන්නේ. හැම උරගයක්ම මැරෙන්නේ ලොකු එකාගේ හක්. අහුණාට පස්සේ හේම චර්චර ගාලා කනවා. මම දැකලා තියෙනවා මේ රිලව් කටුසොල් ලගෙන කන අයිස්ක්‍රීම් එකක් කන්නා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. කට ඇතුලේ නලියනවා. මීයක් මේ අහුණාට පස්සේ ගැරන්ඩියා කරන සෙල්ලම මීයක් අහුණාට පස්සේ පූසෙක් කරන සෙල්ලම කට ඇතුලට දාගෙන ගැරන්ඩියා ගිලිනකොට මීයා අතෑරපන් අතෑරපන් අතෑරපන් අතෑරපන් කියලා කෑ ගන්න. උනේ ටික වෙලා ගැටපු උඩ තියෙනවා ඊට පස්සේ ඌ කියනවා නෑ ඉස්සලම යන්න අරපන් කියලා ගහන ඊට පස්සේ බැරි තරම් කියන අත්තෑරපන් අත්තෑරපන් අත්තෑරපන් බැරිම වෙනකොට මනාපයක් මනාපයක් කියනවා ඒ ඉවර වෙන්න තමයි අපි මේ කන්නේ අර ගැරන්ඩියා මීය ගිලින වගේ කෑම ඕක නිකන් සෝබනේට කියා පාණ්ඩ සංග්‍රහ කරන එකක් නෙවෙයි මේ උපන්නාට මේ ශරීරය පවත්තන්න යනවා මිසක්කා මේ ආහාරයේ පිළිබඳ පැටික්කුල සංඥාව තියෙනවා නම් අපිට මට කියන්න තියෙන්නේ මම එහෙම කියනකොට ඕගොල්ලෝ කැමති නැති බව මම දන්නවා මම හැබැයි ඒක කියනවා මේ ගිහි කට්ටිය පැවිදි වෙන්නේ නැති එකම හේතුව රැයට ගන්න හම්බ වෙන්නේ නැති නිසා වෙන මොකක්වත් ඕගොල්ලන්ගේ නුගුණයක් මම දකින්නේ නැහැ ඒක පැහැදිලිවම දන්නවා හැබැයි පැවිදිලා ඉන්න හුඟ දෙනෙක් රැයට කනවා ඒක ගිහියෝ දන්නේ ඒක ගිහියෝ දන්නේ මෙහෙදි නම් දෙන්න තින්ද අපි කන්නේ මෙහෙ දෙන්නේ නැත්නම් ගිහිකමයි පැවිද්දේ මට වෙන වෙන මොනම දසක්වත් නැහැ මේ රැයට ගන්න හම්බෙන්නේ නැති නිසා ඒ කියන්නේ ඒක පිළිබඳ පුදුම බලාපොරොත්තුවක් තියෙනවා අපිට. එතන තමයි ජීවිතයේ රස විඳින තැන. එතන ආහාරයේ පටික්කුල සංඥාව ඇතිකරන මේ ආහාර වැළඳීමේ තියෙන ආදීනවය. දැන් භික්ෂුවක් ආහාරයක් ගන්නකොට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කහගේ හරි කෑමක් අපි කන්නේ. කවුරු හරි Taman නොකා අපිට දෙන වේලක් ගන්න. ඒ ධම්මික හඳුරු කියනවා ඒ 70 ගණන් වල පින්නපාතේ ගියාලු. පින්නපාතේ යනට අම්මා අල්ප දයනෝගේ මේ දෙකට නැමිලාලු ඉන්නේ. ගෙනල්ලා පාත්‍රයට දානවලු ආනවාලු කෙසෙල් ගෙඩියක් අම්මට උස්සන්න බැරි සයිස් එකේ. ඉතින් හාමුදුරුවෝ දන්නවලු කවදාකවත් මේ අම්මා ආනවාලු ගෙඩියක් කාලා නැහැ. ඒකට හම්බ කරලා ඒ ගෙනල්ලාට පාත්‍රයට දැම්මට පස්සේ කියනවා මට වළඳන්නත් බැරි. ඒ අම්මා කවදාකවත් කාලා නැහැ. සංඝයාට පූජා කරනවා. මම දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා කුරුම්බ කපන මිනිස්සෙක්, තැඹිලි කපන මිනිස්සෙකුට කෙනෙක් ඇවිල්ලා ගෙඩි දෙකක් කපන්න කියනවා. කපලා එකක් උඹත් බීපන් කියලා දෙනවා. ඊවස කවදාකවත් තැඹිලි ගෙඩියක් බීලා නැහැ. දවසම තැඹිලි කපන එක තමයි කරන්නේ. මොකද කැඹිලි ගෙඩියක් බොන්න බෑ මේ මනුස්සයාට. ඒ තරම් ඒක ගණන්. ඉතින් ගෙඩි දෙකක් අරගෙන අරුටක් දෙනවා බීපන් කියලා. ඒක මේ බනට කියන දේවල් නෙවෙයි මම දන්නවා. නමුත් ඒ තරම් දුක් විඳලා තමයි මේ සංඝයාට බත් බත් කවන්නේ. මේ සංඝය දන්නවද ඒක? මම මේ අනුන්ගේ බතක් කන්නේ. මේ Brahmacharya රකින්න ඕකේ පෙන් කෙලින්න යන්න එපා. ඕකේ අසුබේ දැනගෙන ප්‍රමාණ දැනගෙන කටයුතු කරනවා නම් මේ අනුන් දෙන බතක් කෑවට පස්සේ තමයි සංවේගය පහළ වෙන්නේ. ඉතින් අර ඉස්සලා කරපු කතාවත් ඒ වගේම මේ ඊගාට කරන්න තියෙන මේ සබ්බලෝකයේ අනබිරත සංඥා කියනකොට ඒක බුදුරජාන්සේ බොහෝම ලස්සනට මේ දස සංඥා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා ගිරිමානන්ද සූත්‍රය කියලා. ගිරිමානන්ද සූත්‍රය අපි කොහොමඩක්වත් දවස් 14ට සැරයක් අටවක දවස නම් කොහොමඩත් ඔය අටවක දවස අපි නිස්සන්නමනේ කියනවා. ඒ දස සංඥා සූත්‍රය කියලා එකට කියන්නේ. ඒකේ තියෙනවා මේ අනබිරත සංඥා කියන එක. යේ ලෝකේ උපයෝපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ ලෝකේ තියෙන අබිරතිය මේ ලෝකේ රස විඳීම මේ ලෝකේ තියෙන රසාස්වාදේ කියන එක අනිත් පැත්ත අනබිරතිය කියලා කියනවා අබිරතිය අනබිරතිය අනබිරතිය තමයි මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා මේක බුදුජානන්සේ විස්තර කරන්නේ යේ ලෝකේ උපයෝපාදානා අපි මොකකට ලං වෙනවා නම් බදා ගන්නවා නම් චේතසා හිතින් හිතනවා නම් අදිඨාන කරනවා නම් මේක මට ලැබේවා කියලා චේතසා අදිඨාන ආබිනිවේසානෝසය ඒකට බැස ගන්නවා නම් හිතින් අබිනිවේස ඊට පස්සේ ඒක läග ගන්නවා නම් අපි හිතින් අදිඨාන ආබිනිවේසානෝසය තේ පජහන්තෝ ඒ කියන්නේ මොනම දෙයක් හරි හිතනවා නම් පතනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් මට මේක වේවා කියලා හිතින් ආමර්ශ ආමර්ෂණය කරනවා නම් ඒ සියල්ලම අභිරතියක් ඒක නිසා කොයි වෙලාවක හරි අපේ හිතට වේවා කියන හැඟීමක් අදිෂ්ඨානයක් මේ කරන්න ඕනේ මේක මට වේවා කියලා හිතන හැම වෙලාවකම අපි තෘෂ්ණා බරිත වෙනවා. ඒ අදි පතන දේ තියෙන ආදීනව දැක් ගන්න බැරි වෙනවා අපට. ඉතින් ඒක හොඳට යෝගාවචරේකට සම්බන්ධ කිරීම මම හිතුවා ටිකක් විස්තර සහිතව අපි සාකච්ඡා කරුවොත් හොඳයි කියලා. අපිට එහෙම අබිරතියක් එන්නේ නැති අරමුණක් තමයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ ආනපානික. මොන විදියෙන්වත් අබිරතියක් එන්නේ නැති අරමුණක්. දීපු දීලා ඒකට උත්සාහ කරන කෙනාට තමයි තේරෙන්නේ ඒකේ ඉඳ කැමැති නැතුව හිත නන්නත්තර වෙන්නේ නානා අරමුණු વિશે යන්නේ ඒ දීපු මූල කර්මස්ථානට වැඩිය අරක අබිරතියක් ඇති කරන්න නිසායි. ඒක නිසා හොඳට බලන්න මූල කර්මස්ථානේ දීලා ඔබ මේකේ හිටපන් මේක ඔබට අරසයි මේක ඔබට ക്ഷേම භූමියක් මේක නිර්මල තැනක් නික්ලේශී තැනක් ඔබ ඉඳලා තියෙනවනේ හරි. දැන් ඔතන පණින කොහෙද කියලා බලන්න. පැනපො ගමන් ඒ පණින්නේ කවදාකවත් හිතන්න එපා මේ භාවනා කරන එක නම් හිතලා පතලා පයින්වයි කියලා. හිත පණිනවා. මොකද හේතුව හිත මේ අනබිරතයේ තියෙන මූල කර්මත්තාන්ට වැඩිය අබිරතිය ගෙන දෙන දෙයකට පණින්නේ මිටි තැනින් වතුර බැස යන්නාසේ. මෙන්න මේක දැකලා මේ වගේ අනබිරත සංඥාවක් දුන්නාම අනබිරත අරමුණක් දුන්නා පස්සේ පණින අරමුණ කොහෙද කියන එකෙන් මමයා කවුද කියලා අල්ලන්න පුළුවන්. මගේ හිත නිතරම පණින්නේ අතීතෙට නම් මම පශ්චාත්තාවයට කැමති කෙනෙක්. මගේ හිත පණින්නේ අනාගතෙට නම් අනාගත සිහින මවන කෙනෙක්. මගේ හිත පණින්නේ අභිරතිය ගැන දෙයකට නම් මම රාග චරිතය. මගේ හිත පණින්නේ ද්වේෂය දනකට දනක දෙයකට නම් ද්වේෂ චරිතය. මගේ හිත පණින්නේ නින්දට නම් අලසේ, බුබ්බඩේ, කම්මැලියේ. මගේ හිත බොහොම ශීඝ්‍රයෙන් කලබල වෙනවා නම් ප්‍රතිඵල අපේක්ෂා කරන කෙනෙක්. ඒ නිසා හිත අනබිරතිය ඇති කරන මූල කර්මස්ථානික තියලා ඒක හඳුන්ලා දෙන්න බෝ ගෞරවයෙන් හඳුන්ලා දෙන්න. මම ඉඳගෙන ඉන්නකොට මම මෙතනයි හිත තියන්නේ. මම ඇවිදිනකොට මෙතනයි හිත තියන්නේ. බත් කනකොට මෙතනයි හිත තියන්නේ. නානකොට මෙතනයි හිත තියන්නේ. දත්ම දිනකොට මෙතනයි හිත තියන්නේ. වැසිකිලි කැසිකිනකොට මෙතනයි හිත තියන්නේ කියලා දන්නේ නැත්නම් ඒක අහගන්න. එහෙම නැත්නම් ඉඳලා දවස් පහ ඉඳලා ගියා නම් ඉතින් ඇති වැඩක් වෙලා නැහැ. ඒකෙන් අපි සාමාන්‍ය මූල කර්මස්ථානයේ දෙනකොට කියනවා ඉඳගෙන ඉන්නකොට Taman ඉඳගෙන ඉන්න මේ පොළවේ හැපෙන තැන තියෙනවනේ අපි ඉඳගත්තාම අන්න ඒක අනබිරත සංඥා. අනබිරත අරමුණ. එහෙම නැත්නම් එහෙම ඉන්නකොට අපි හුස්ම ගන්නවා හෙලනවා පේනවනේ. මේ භවයේ පවතින බවට, මැරිලා නැති බවට, නිින්ද ගිල්ලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට ඒක අනබිරත අරමුණ. ඊට පස්සේ ඇඳුම් වල තීරපෙනවා හැප්පිම ඇකිලෙනවා තියෙන හුස්මත් එක්ක ස්වභාවික යන්සිද්ධිය ඒක අනබිරතිය. පොළවේ ඇවිදිනකොට සපත්තු දෙරපු නැත්තම් වඩා හොඳට තියෙනවා පොළවේ හැප්පෙන ගතිය. අනබිරති. මේ කකුලේ කාය ප්‍රසාදේ පඨවි ධාතුව සම්බන්ධ වෙනකොට උණුසුම සිසිලද කම්පන චංචල නිශ්චල චංචල මේ වගේ දේවල් දකිනකොට වැටහෙනකොට ඒ අරමුණේ කවදාකවත් අබිරතියක් එන්න බෑ. එදිනෙදා වැඩ කරනකොට අතුල්පතුල් දෙකේ මොන හරි වැටෙන හැම වෙලාවකම මතක තියාගන්න මේවා තමයි ස්පර්ශක. අපි හැන්දක් අල්ලනකොට හැන්ද අල්ලන බව අපි දන්නවා. ඒකේ තියෙන සුමුදු ගතියෙන්, බර ගතියෙන්, සීතල ගතියෙන් අපිට තේරෙනවා. බත් ටිකක් අනනකොට බත් ටික කටේ තියෙනකොට ඒ බත් ටික හපනකොට හප හප ටික වෙලාවක් ඉන්නකොට මේකේ වෙන විපරිණාමය දකින්න. බත් දකින්නකොට මොකද හිතෙන්නේ? සුවඳ එනකොට මොකද වෙන්නේ? වර්ණය දකින්නකොට මොකද හිතෙන්නේ? රස පොඩ්ඩක් දැනෙනකොට මොකද වෙන්නේ? පුදුමාකාර මේ යගේ විප්‍රියාස වගේ හිත වෙනවා. අපි සත්‍යපාසලේ දරුවන්ට ඒක කරලා පෙන්නනවා. ළමයි ඔක්කොම වාඩි වෙලා කියන්නේ හුඟක් වෙලාට උන් දැන් එපා වෙන වෙලාව වෙනවනේ ඉඳගෙන ඉඳලා. එපා වෙන වෙලාවට කියන ඇත්තක වහගෙන අත දික් කරගෙන ඉන්න කියලා ඉස්සරහට. දැන් නත්තල් පප්පා ඇවිල්ලා මොනවද 10යි අතට. පොඩ්ඩක් බලන්න ඉන්නේ කියලා. ඉතින් උණ්ඩ බෑ උන් ඒක අත දිහා තොරෙන් බලනවා හැබැයි. කියන හේම් බෑ හේම් බෑ. ඇත්තක වහන ඊට අපි තියෙන උගුරු ටොපියක්. නැත්තම් මාෂ්මෙලෝස් කැල්ලක්. එහෙම නැත්තම් ජුජුබ්ස් එකක්. කියලා කියන දැන් අතට ස්පර්ශ කරලා බලන්න මේකේ බරගතිය මේකේ හැල්ලු ගතිය මේකේ හැඩේ අතට අහුවෙන්නේ එච්චරයි. ස්පර්ශයට අහුවෙන්නේ එච්චරයි. මේකේ බර ගතිය, හැල්ලු ගතිය, මෙලෙක් ගතිය, තද ගතිය හැඩි මොන වගේ වෙයිද කියලා. ඊට පස්සේ කියනවා මේක එහෙම අත්‍යක ඇරියත් කමන්නේ වැවුවට ගන්නේ නහයට තියලා බලන්න. දැන් මේකේ මොන වගේ ගඳත් සුවඳත් දැනෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා කනට ලං කරලා මේක පොඩි කරලා බලන්න. සද්දයක් මොනවාරි එනවද කියලා. ඉතින් ඇත්ත එකත් අරලා බලන්න ඔය හිතාගත්ත දේ හරිද කියලා. ඇද්ද ගැරියට වර්ණේ පේනවා ඊට පස්සේ. සටහන පේනවා. ඊට පස්සේ දිවාග ගාණ්ඩේ කියලා දුවක් ගහපු ගමන් ඔන්න කෙල එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කෑලක් කරන හපන්න කියනවා. හපනකොට මුළු කයම ක්‍රියාත්මක වෙනවා අරගේ රස. ඊට පස්සේ කියනවා මුළුවකම කටේ දාගෙන හොඳට මේක කටේ හැම තැනම වැදෙන විදිහට දිවේ හැම තැනම වැදෙන විදිහට හොඳට කෙලෙනකන් කලබල වෙන්නේ නැතුව හපන්නේ කියලා. ඉතින් මෙහෙම කරනකොට කවදාකවත් අපි කෑමක තියෙන ඒ පැතිකඩ අපි කන්න ගියාම කිඹුළු කිරිමැටි කින්න වගේ කාගෙන කාගෙන යනවා මිසක් ආ ඔය ලන්චින් ටෝල් එකේ කෑමක් ගන්න ගියාම ආයි මොනෝ කරන්නේ ඉතිවෙන. ඇරියා ගෑම පැකට් එක දඩබඩ දඩබඩ කාලා ගැහුවා 3 1 2කට කලවම් කළා කොන්ක්‍රීට් ගන්නවා. ගල් තාච්චි 3යි, වැලි තාච්චි 2යි, සිමෙන්ති තාච්චියයි කලවම් කෙරුවා ගැහුවා. ආයෙ දැම්ම කලවම් කෙරුවා ගැහුවා. කොච්චර කෑවද මොනවද කෑවේ මොකක්වත් දන්නේ නැහැ. කයිවාරු කියලා කියලා කවුරුත් එක්ක නැත්තම් ටෙලිවිෂන් බල බල නැත්තම් පත්තරේ බල බල ඔන්න කනවා. ඊට වැඩිය මේක දිහා බලනකොට කවදාකවත් නැතරම් මේකේ වෙනසක් ඇති වෙනවා. ඉතින් එතකොට ඒ වාගේ එහෙම බලන බලනකොට යාට තේරෙන පටන් ගන්නවා කැම වේලක තියෙන මේ විස්තර එකක්වත් කවදාකවත් අපි දැකලා නැහැ. ඉඳුරන් අහයට ගෝචර වෙන හැටි දන්නේ නැහැ. මේ වගේ ගෝචර වෙච්ච අර ආහාරයක් කටට දැම්මට පස්සේ එළියට දැම්මුත් එහෙම අර තියෙන සුන්දරත්වයේ තියෙනවා. කාට හරි කියන්න පුළුවන් මේ අර අලුත් ෆ්‍රෙෂ් අලු අමු අමු අලුත්ම තියෙන ජුජුබ්ස් කැල්ලක් වගේ එළියට දාලා කාපන් කියලා. ඒකයිල බල්ලෙක් හරි කනකොට අපිට අප්පිරියාවක් තියෙනවා. මේ ඇඟේ ගෑවිච්ච ගමන් ආහාරයක්. ඉමං පූතිකායම් පත්වා අතිවිය jigucchiniyo jayati. ගෑවිච්ච ගමන් අපිරියයි. ඊට පස්සේ පල්ලෙහාට යන්න යන්න අපිරියා වැඩි වෙනවා. ඉතින් එතකොට ආහාරයේ පටික්කුල සංඥා වේ වගේ වෙනස් වෙනවා වගේ යම් කිසි කෙනෙකුට දැනගත්තු මේ නික්ලේශී භූමියක් හදලා තියෙද්දී හිත මේ රස රස දේවල් දිගේ යන ගතිය දිහා බැලුවොත් භාවනා නොකර කවදාකවත් අපිට සාන්තියක් ගන්න පුළුවන්ද කියලා අරමුණක් හඳුන්නා නොදී අනබිරත අරමුණක් අඳුන්නා නොදී මේ අබිරතිය දිගේ යන්නේක බලලා කිසිම කෙනෙකුට කවමදාකවත් සතුටක් නම් ඇති වෙන්නේ මගේ හිත මේ තරම්ම කෑදරද මගේ හිත මේ තරම් ප්‍රාර්ථනාධිකද මගේ හිත මේ තරම් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනද මගේ හිත මේ තරම් වර්තමානයේ නැද්ද කියලා තීරුම් ගත්තොත් ඒක කිසිම කෙනෙක් වාර්තා කරන්නේ සතුටි සතුටින් වාර්තා කරා නම් එයා නිවනේ 50ක් බුද්ධි විඳලා ඉවරයි නික්ලේශී අනබිරත අරමුණක් හඳුන්වා දෙන්න තමයි සරුවචනාංශයේ ලෝකේ පහළ වෙන්නේ ඒක පිටින් ගෙනත් දෙන්නේ නැහැ Taman ගැතින්මයි දෙන්නේ. දීලා කියනවා සීල ශික්ෂාව මේ සමාධි ශික්ෂාව මේ අරමුණේ කොච්චර වෙලා හිත තියාගෙන පුළුවන්ද කියලා බලන්න. හුස්ම රැලි කීයක් බලන්න. පිම්බීම හැකිලිම කීයක් බලන්න. ඉඳගෙන ඉන්න බව තප්පර කීයක් දැනගන්න පුළුවන්. ඇයිදුනට පියවර කීයක් නික්ලේශී අරමුණේ අනබිරත අරමුණේ පාත් ගන්න පුළුවන්. එමේ ඉන්නකොට හිත පණින්නේ නැහැ කියලා කතාවක් නැහැ. පණින දේ තමයි අබිරතිය. ඒකට මට බලන්න පුළුවන් මගේ හිත වැඩියෙන්ම පණින්නේ මොකේද කියලා. මගේ කේන්දරේ බලාගත්තා වගේ මගේ රෝග ලක්ෂණ අඳුනගත්තා වගේ නොබෝ වෙලාවක් ඒවට ද්වේෂ කරන්න එපා බලන්න මගේ හිත වන්නේ හිතවිලි වලටද සද්දටද වේදනාවටද එහෙම නැත්නම් මූල කර්මත්තාන ඊට පස්සේ පොඩ්ඩක් බලන්න එimhe හිත පිට ගියාට පස්සේ දැන් දන්නවනම් මගේ තියෙන සද්දෙක නැත්නම් වේදනාවක හිතවිලි කලබල වෙන්නේ නැතුව මට ආයතර අනබිරත අරමුණේ ගෙනත් යන්න පුළුවන්ද කියලා නැවතත් අබිරති අරමුණක ඉඳලා අනබිරත අරමුණට ගෙනත් යන්න පුළුවන්කම තමයි අපිට තියෙන මානව අයිතිවාසිකම. මිනිස්යාගේ සભ્યත්වය කියන්නේ ඕකට. ශිෂ්ටාචාරය කියන්නේ ඕකට. හිතනවාද කවුරු හරි ඔක සර්බලදාරි දෙවියන් වහන්සේ අපිට කරලා දෙයි කියලා? කවුරු හරි හිතනවාද දන් දීමේ කුසල කර්මෙන් ඕක කෙරෙයි කියලා? කවුරු හරි හිතනවාද සිල් රැකීමේ කුසල කර්මෙන් ඕක වෙයි කියලා? කවුරු හරි හිතනවාද පොත් කියවලා ත්‍රිපිටක ධාරී වුණාට පස්සේ ඕක කරලා දෙයි කියලා? කවුරු හිතනද වෙන කඩු ශිල්පයේ, තනු ශිල්පයේ, ආසම ශිල්ප දැනගත රෝක් කරන්න පුළුවන් කියලා? බුද්ධ ඥානසේ සඳහන්ගත මේක උඹම කරන්න ඕනේ. මේ අභිරත අරමුණක ඉඳලා මේ අනබිරත අරමුණකට එනවයි කියන එක තමයි නිවන කියන්නේ. ඒක දවසකට කෙල කෝටි වාර කීයක් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ නේවාසිකව ඉන්නකොට. එතකොට අපිට පේනවා ඒ ඔක්කොම තියේදී අර හිත පිට යන්න තියෙන නැමියාව, හිත පිට යන ගතිය, රස රස අරමුණු දිගේ යන ගතිය, ඒ අතින් අපි අතර දෙන්නේ කිසිම වෙනසක් නැහැ. ඒ කවුරක්වත් හිතන්නේ නැහැ. මේ නික්ලේශී අරමුණක ඉඳලා අර උපේ උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසයා කියලා මොනවා හරි ලන්දකට මේ හිත අදින ගතියේ කවුරු හරි හිතනද ගෑනුකම පිරිමිකම වැඩිමාළුකම උගත්කම නූගත්කම බෞද්ධකම අබෞද්ධකම පැවිදිකම කිසිම වෙනසක් නැහැ හැම එකාගෙම එකයි. මේක නිසා පුළුල්ව සලකලා බලපු ඒ බටහිර මානසික විද්‍යාව ගැන කතා කරනකොට කාල් ජුන් කතා කළේ අපි ඔක්කොම එක හිතෙන් ඉන්නේ කියලා. අපි ඔක්කොගම තියෙන්නේ අර යටි හිතේ තියෙන්නේ අර කෑදර කැහුලා ගතිය තමයි. ඒක හොඳට පේනවා. ඒ ඒගොල්ලෝ කතා කරන බුදුහාමුදුරු කියපු විදිහට මේ අරමුණකට හිත දාලා නෙවෙයි. නමුත් අරමුණ හිත දාපු එකනට පේනවා මේ නික්ලේශී අරමුණක් තබා අනබිරත අරමුණක් තබා අපේ හිත අබිරතියට පයින් හැටි. කෙලෙස් සහිත දැන්න පයින් හැටි. විචිත්තත්වයට පයින් හැටි දිහා බැලුවොත් අපිට පුළුවන් වෙයිද කවදා හරි මෙන්න මේ වගේ උපේ උපාදාන වෙත ලං වෙනවා බදා ගන්නවා චේතනා කරනවා චේතසාය කියන්නේ අදිෂ්ඨාමේ හිතවිලි මේ චේතනා පහර කර ගන්නවා අදිෂ්ඨාන කරනවා මට අරක වේවා මේක වේවා අදිඨාන අබිනිවේෂ අනුසය ඒකට වැද ගන්නවා ඒක läග ගන්න ආන්නේ ඒ ගතිය තමයි අපි මේ සංසාරේ බඳින තෘෂ්ණාවේ අද්දුම ලංසුව. ඒක නිසා අපිට ඉස්සෙල්ලම හිතට අඳුරලා දෙන්න වෙනවා මේ නික්ලේශී අරමුණක හිත මධ්‍යස්ථ කරලා. හරියට බර ගලක් උස්සනද පොඩි ගලක් අඩේට තියාගන්නවනේ අපි. අඩේට තියලා වාංගු කරනවනේ. ඒ තියෙන පොඩි ගල හොඳ පට්ටල එකක් වෙන්න ඕනේ. පට්ටල කරපුවාම මේ ආනත්තලේ වාසියට බර ගලක් ඊට වැඩි 10න් එකක බලය දාලා උස්සන්න පුළුවන්. වාංගු පොල්ල අල වාංගුව අඩි 10ක් විතර දිගනවා. ඒ වගේ මේ මුළු සංසාරෙම තියෙන කෙලෙස් කන්ද උගුලවන්න පුළුවන් මේ මූල කර්මස්ථානයේ ඉඳගෙන මේකේ පණි නැහැටි බලපුවාම. පයින් ක්‍රම 6යි පේ තේරවාදී අඳුරගෙන තියෙන්නේ. ඒකේ සඳහන් කරලා තියෙනවා අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. හිත මේ මූල කර්මත්තානේදී අබිනත දෙයකට පැන්නොත් සමාධියට බාධායි. රාගෙමත් වෙනවා. අපනතං චිත්තං පටිඝානුපතිනං සමාධිස්ස පරිපන්තෝ. ඒ වෙනුවට මට බැනපු කෙනෙක් ගැන හරි ද්වේෂ කරපු කෙනෙක් ගැන හිතට ගියා නම් අපනත හිතක් වෙනවා ද්වේෂය පහර වෙනවා. අනුසේ වශයෙන්. ඒ වගේම අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපතිනං සමාධිස්ස පරිපන්තෝ. අතීතයේ සිට කියනම් වික්ෂෝපේ තමයි සමාධිය කැඩෙනවා. අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ. හිත අනාගතයට ගියොත් කම්පා වෙනවා. තිගැස්සෙනවා. සමාධිය කැඩෙනවා. කෝසජ්ජානුපතිතං අපනතං කුසීත බවට වැටුනොත් හිත දීනං චිත්තං කෝසජ්ජානුපතිතං. හිත ඔන්න ගමන්නේ අරමුණ පේනෝනේ ගමන්නේ නැහැ කියලා වැල කපුට ලෙඩ කපුට වැල කන්න වගේ භාවනා කරන්න ගත්තොත් ඔන්න ඩක් ගාලා නිඳට වැටෙනවා. ඒ කියන්නේ යනවනේ වැඩේ. ප්‍රශ්නයක් නැහැ කියලා ඔන්න ඇන්දට හේතු වෙලා ඉනකොට නින්දට. එහෙම නැත්නම් මම මේ මේ ආශ්‍රයව දැන් සෝවාන් වෙන්න ඕන. කියලා තටමඬ හදනවනේ. එතකොට අධික කලබලයටපත් වෙලා හිත වික්ෂිප්ත වෙනවා. ඔය හය විතරයි තියෙන්නේ. හයයි තියෙන්නේ මූල කර්මත්තානේ හිත පයින්. ඒ නිසා හිත පටින හයෙන් එක මොකද්ද කියලා හරියටම වාර්තා කරන්න. හරියම ලේසියි. ඒකෝර දැනගන්න මම මොකෙද්ද? මගේ යට ඉන්නේ මොන જાති පෙරේතෙද්ද? මොන භූතයේද්ද? මොන යක්ෂයේද්ද? උගේ හැටි මේකයි. ඉතින් අපි ඒකට බය වුණොත්, ඒකට කෑ ගැහුවොත්, ඒකට ද්වේෂ කරත් කදාත් ඉගෙන ගන්න හම්බෙන්නේ ඒක ඉගෙන ගන්න හම්බ වෙන්නේ අර මූල කර්මස්ථානයේ මධ්‍යස්ථ අරමුණ අනබිතත් අරමුණ හොඳට අඳුල්ලා දෙන්න. අඳුල්ලා දීලා ඒකට පුළු පුළුවන් වෙලාවෙ ගෙනත් තියෙනවා. පයින් හැටි බලනවා. පණින්නේ යනකොට අපිට තේරෙනවා මේ පණින්නේ අපි හිතමු අපිට රාග අරමුණක් වෙනවයි කියලා. අපිට ඕනෙකමක් නැහැ අපි අරමුණක් අඳුල්ලා දීලා. මේ රාග අරමුණට පණින්නේ මේ සංසාර ගතිය නිසානේ. එහෙම නැත්නම් ඇබ්බැහිය නිසානේ. මේ උපේ උපාදානා චේතස අදිඨානාපිනිවේෂ පැදුරට යටින් ඇදලා දානවා අපි. ඒකෝට අපිට දැනගන්න පුළුවන් ඇත්තටම මම ගෙනියනවද හිත රාගාරමුණකට? නැත්නම් මොකෙන්ද යන්නේ? බුදුජානන්සේ සඳහන් කර තිනවා චේතනා ප්‍රකල්පනා සහ අනුසය කියලා තුනක් තියෙනවා. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විස විඥානස්ස තිතිය. කෙලස් නැති මධ්‍යස්ථ අරමුණේ හොඳට තැම්පත් වුණාට පස්සේ ওই චේතනා ප්‍රකල්පනා සහ අනුසයෙන් අපි අදිනව පැත්තකට. මධ්‍යස්ථ අරමුණ දුන්නට පස්සේ පණින්න හේතුව අපි ඇත්තටම අවංකව ඇත්තටම අහිංසකව ඇත්තටම නැවත නැවත උත්සාහ කර කර දවසක් එනවා අපට මූල කර්මත්තන්නේ සෑහෙන වෙලාවක් තියන්න පුළුවන්. ඒ කියන්නේ කඹේ ඇවිදිනා වගේ යන්න පුළුවන් වෙලාවක් එනවා. යන වෙලාවට පේනවා මේ සමබර භාවයේ කැඩෙන තැන් තුනක් තියෙනවා. චේතනා ප්‍රකල්පනා සහ අනුසේ. ඉතින් ඒ යෝගාවචරයට කමඨාන සුද්ධ කළ දෙන්න ඕනේ. උඹ එතෙන් එනකොට කාය සංස්කාර දැන් අතහැරලා තියෙන චිත්ත වචී සංස්කාර අතහැරලා උතන දැන් මනෝ සංඛාර වැඩ කරනවා. මනෝ සංඛාර කියන්නේ මනසෙන් චේතනා වගේක් මෙහෙ වෙනවා. ඒක උඹට හිතට නොදෙනී වෙන්නේ. ආනේ චේතනා ටික පුළුවන් නම් අල්ලලා අදිෂ්ඨාන කරගෙන යන්න නැත්තම් ලෑස්තිලා යන්න අදිෂ්ඨාන කියන වචනේ වැරදි වතන මොනම චේතනාවක්වත් කරන්නේ නැහැ. හිස් තැනට වෙලා මොනම සංඥාවක්වත් කරන්නේ මොනම චේතනාවක්වත් කරන්නේ මොනම මෙනෙහි කිරීමක්වත් කරන්නේ කාර්බන කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒ චේතනා නොකර ඒ ගත කරන්නේ චිත්තක්ෂණය සඳහන් කරලා තියෙනවා ඥාන විභාගීය සීදීනස ගැනීමක් වගේ. ප්‍රඥාවන්තයාට තියෙන්නේ මේ වහකෑවක්. එච්චර සංසාරේ පුරා චේතනා කර කර ඉඳලා දැක දැක දැන දැන චේතනා නොකර ඉන්න පුළුවන් නම් මේ ජීවිතේම මරුණා වාගේ. මොකද අපි මුළු සංසාරෙම දුවන චේතනාව. මේක නොකර ඉන්න කමඨාන සුද්ධ කළ දෙනවයි කියන එක ලේසි නෑ. හැබැයි මෙහෙම තියෙත පුළුවන්. මේ අවුරුදු ගාණක් භාවනා ලෝකේ හිටපු කෙනෙක් වශයෙන් මට ප්‍රකාශ කරත හැකි. මෙතෙන්ද ගියාට පස්සේ කලියුත්තේ මොකද්ද කියලා කමඨාන් සුද්ධ කිරීමේ න්‍යායෙන් අහන පිරිස වැඩි වෙලා තියෙනවා. චාන්ච් මම මෙතෙන්ද ගියා මොනවත්ම දෙයක් ඇත්තේ නෑ. කමඨහන් අරමුණක් නෑ. මම මෙතෙන්ද මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ නැති වෙච්චි මමයා දැන් කොහොමද ආය ඇති කරගන්නේ කියලා. අර නැති වෙච්චි තෘෂ්ණාව ඇති කරගන්නේ කොහොමද කියලා. අර නැති වෙච්චි මාන්නේ කොහොමද ඇති කරගන්නේ කියලා. ඉතින් යාට කියන්න තියෙන ඉව කියන්නේ තරහ වෙනවනේ. මොනවත් නොකර හිටපන් කියලා. බම්බු ගා ගන්න ඔබ වහන්සේත් එක්ක යනවා. අපි අර හාමුදුරුත් එක්ක යනවා කියලා. ඕන පළ පළච්චාය වෙන හාමුදුර කෙනෙක් ගාවට එනවා. ස්වාමීන් වහන්සේ වැඩන්නේ මේ ස්වාමීන් නිකම් නිකන් ඉඳිටි කිය. ඒ හාමුදුරුවෝ කියනවා බජන් එකක් තියෙනවා කියපු ගමන් ඔය වැඩේ හරිනවා. ඉතින් බජන්. එක්ක මතුරුන. එහෙම නැත්නම් මොකක් හරි ඔළුවට දාන්න. ඉතින් ඒගොල්ලෝ ඊතර නිකම්ම නිකන් ඉන්නවට වැඩිය මොනව හරි කරන එක හොඳයි. ඒ නිසා කියනවා සබ්බ ලෝකේ අනාභිරත සංඥා සියලු දේවල් වල අභිරමණය නොකර සිටීමේ සංඥා මාත්‍රයක් හරි ගන්නද ඉස්සල්ලාම කාය සංකාර වචී සංකාර ගෙවෙනකම්ම භවනා ගෙනියනද අරමුණ නොදැනෙන තැනට යනකම් නොපෙනෙන තැනට යනකම් ගිහිල්ලා බලන්න මෙතන ඉන්නකොට ඉන්න බැරිකමක් තියෙනවා කුයි කුයි ගාන ගතියක් තියෙනවා. කිචි කැවෙන ගතියක් තියෙනවා. මොනාරි කරපම් කියන ගතියක් තියෙනවා. චේතනා ප්‍රකල්පන අනුසේ. දැන් මොකාද මාව කුචු කවන්නේ? මොකාද මාව අවසන්නේ කියලා බැලුවොත් ඒකට තමයි බුදුදහමේ සඳහන් කරන්නේ ඉතින්දී අදිෂ්ඨාන නොකරනද එහෙම නැත්නම් අනබිරතියක් ඇති කරගන්න නැති වෙන්න උපේ උපාදාන චේතසාදිඨාන අබිනිවේෂානුසය කියන පදවල බරපතල වැඩි. මේක යමක් නොකර සිටින එක, ප්‍රාර්ථනා නොකර ඉන්න එක, චේතනා නොකර ඉන්න එක සංස්කාර ඇති කරගන්න නැතුව ඉන්න එක ඒක තමයි ජීවිතයේ තියෙන ඉහළම හික්මීම. එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රඥා ශික්ෂා කියලා. ඒකට කියනවා සබ්බපාපස්සා කරනවා කියලා. සීල පවෙන් වෙන්වීම කියලා. ඒතර ප්‍රකල්පනායින්ට පටන් ගන්නවා. ප්‍රකල්පන කියන්නේ නිතර පුරුදු කරපු චින්තන රටාව එන්න පටන් ගන්නවා. එයා ඇවිල්ලා නිකන් කරටක් දාගෙන ඉඹලා ආලිංගනය කරලා අපි පොත් කට්ටිය ඉඳලා දන්න කට්ටිය ඉස්සර ඉඳලා මොකක්ද අප්පා මේ අහක බලන් ඉන්නේ අපි දෙන පොඩ්ඩක් සෙල්ලම් කරමුද කියලා චින්තනයේ ඉන්න පටන් ගන්නවා. ඒකෝට දැනගන්න ඕනේ මේ තවත් මාර්ගයේ යාළුවෙක් මට පුළුවන් දී ඒ කටක් දැනෙන්නක් නැතුව ආලිංගනයක් නැතුව යමක් මත රැඳෙන්නේ නැතුව නිස්සරණි කියලා. කිසිම දෙයක සරණයක් නැතුව මැද වෙලා තින්න පුළුවන් කියලා. ඒත් පුදුරජාන සඳහන් කළ තියෙන අනුසය ඇවිල්ලා අපි ගినాපු සංසාරගත පුරුදු ඇවිල්ලා අපි එහෙ මේ ගසලා දානවා. අන්න ඒකට ලෑස්තිලා හොඳට බලනින්න යමක් නොකර සිටීමේදී විශේෂයෙන්ම ඊට ඉස්සලා කාය සංකාර වචී සංකාර කියන බරපතල සංස්කාර අයින් කරුවට පස්සේ මේ චිත්ත සංකාර පිළිබඳව ක්‍රියාවලිය දැක්කොත් මේක අද ලංකාවේ භාවනා ශාස්ත්‍රයේ කතා නොකරන ධර්මයට ගැඹුරුයි ඇත්තටම ගැඹුරුයි. නමුත් ඉතාලම පොඩි ළමයින්ට දුන්නාට පස්සේ භාවනාව සතිය ඒ ළමයි ඇවිල්ලා කියනවා. ඉඳගත්තාම මට මොනවත් පේන්නේ ප්‍රශ්නකුත් නැහැ හොඳට ඉන්නවා මම ජොලියේ ඉන්නවා මම සාමයෙන් ඉන්නවා මම සතුටින් ඉන්නවා මම කියලා. ඒ කියන්නේ උන් ගියාත්ම වල ඉඳලම ගෙනාවු පාරමිතා ශක්. ඉතින් ඒ ධම්ම විහාරය හාමුදුරුවෝ කියනවා එහෙම ළමයෙකුට වැරදිට කමඨාන සුද්ධ කළා දුන්නොත් මොන අපරාධයක්ද කියලා. එච්චර පිරිසුදු මනසක් ඇති ළමයෙකුට මට භාවනා කරන්න ගියා මොනක් අපේන්නෙත් නැහැ මට පුදුම සන්තෝෂයක් තියෙනවා මට පුදුම විවේකයක් තියෙනවා මං හරි කැමති කිව්වොත් එහෙම හරියන්නේ නැහැ බබා හුස්ම බලන්න ඕනේ එහෙම බලන්නේ නැහැ බබා මේක මෙනෙහි කරන්න ඕනේ ඉතින් ඌට පේනවනේ පොඩි එකාට මේ කොණ්ඩේ ක්‍රේල් කිරුවට කමන්නේ මේ ඔළුව ක්‍රේල් කරන එක හරියන්නේ නැහැ. කොණ්ඩේ ක්‍රේල් කරන එක නම් අම්මට තාත්තට අයිතියක් තියෙනවා. ඔළුවනේ ක්‍රේල් කරන්නේ මේ දක්වාගේ. ඉතින් මේ නාකි නාකිච්චෝ එතෙන්ද ගෙනියන්න පුළුවන් වෙන්ද කියන එක නම් වෙනම ප්‍රශ්නයක්. හැබැයි නාකි වුණාට ප්‍රශ්න නැහැ මෙතෙන්ට යන්න පුළුවන්. මෙතන ගියාට පස්සේ පුළුවන් තරම් බලන්න මොනම චේතනාවක්වත් නොකර මට කොච්චර වෙලාවක් මේ හදාගත්ත එකලසෙයි කඹේ අනේකේ වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ඒක මම කරන දෙයක්ද බැහැියට වෙන දෙයක්ද අහලා අහලා කරන දෙයක්ද කියලා කියන්න බෑ. නමුත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ප්‍රාර්ථනා කරනවා කියන එක වළක්වන්න තමයි මම මෙච්චර කතා කරේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ ප්‍රාර්ථනා නොකරන්න. ඒකෙන් සබුද්ධ ඥාන සඳහන් කරලා තිනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංස්කාරයක් බුද්ධ ඥානයට පේන අඩුම සංස්කාරය ඒකයි කියලා. ලෝකේ තියෙන බරපතල සංස්කාර චේතනා ප්‍රනිදි අඩුම සංස්කාරයෙන් ප්‍රතිස්ථාපනය කිරීම කරන්නේ අන්නේ වැඩි කරන සීල දෙනාට මේ ධර්ම දේශනාව උදව්වක් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා සීල දෙනාට ඒ සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා